තිරුවන් සරණ හැම දිනාටම අද 2019 වර්ෂයේ මාර්තු දොළොස්වන අඟහරුවාදා අද දවසේ සුපුරුදු පරිදි සවන්විත සිසු දහම් ප්‍රචාරකව ඔස්සේ පවත්වන සජීවී ධර්ම සාකච්ඡාවට ශ්‍රී ලංකාවේ සිට වැඩම කර සිටිනවා පිටපද අලව්වේ අනෝමදසේ කෞර්ණීය ස්වාමීන් වහන්සේ. ඉතින් අද නැස්ස සිටින සියලුම දෙනා වෙනුවෙන් ඔබ වහන්සේගේ පාද නමද නමස්කාර කර සිටින්මින් මම ආරාධනා කර සිටිනවා ස්වාමීන් වහන්සේ අද දවසේදීත් අපට තථාගත ධර්මයෙන් විදක් පහදා දෙන්න ස්වාමීන් වහන්සේ දරුවන් සරණයි. දරුවන් සරණයි. නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස සවස් සිසිලස සජීවී දහම් සාකච්ඡාව හා සම්බන්ධ වී සිටින ශ්‍රද්ධාවන්ත පින්තුනි බුදුරජාණන් වහන්සේ නමක් ලෝකේ පහළ වෙලා පෙන්වවදාළ උතුම් සත්‍ය ධර්මයේ අපට ඉගෙන ගන්න ලැබීම මනුෂ්‍ය ලෝකේ උපන් අපට ලද මහත් වූ වාසනාවන්ත අවස්ථාවක් බුදුරජාණන් වහන්සේ නමක් ලෝකේ පහළ වෙන්නේ විමුක්තිකාමී සිටින විමුක්තිය හොයන අය පුණ්‍යවන්තයෝ සිටින අවධියක ඒක තමයි බුදුරජාන් වහන්සේලා සම්බුද්ධත්වයට පත් වුණාට පස්සේ විශාල පිරිසක් ධර්මය අවබෝධ කරගන්නේ. ඒ වගේම මධ්‍යදේශයේ නැත්නම් ජම්බුද්වීපයේ ඉන්දියාව තුළ ඉපදීම ඒ මධ්‍ය ප්‍රදේශය තුළ ඉපදීම මනුස්ස ලෝකෙ ඉපදෙන අයගේ හිලක ප්‍රතිඵලයක් විපාකයක් හැටියට බුදුරණවහන්සේ මේ මධ්‍යදේශයේ ඉපදීම පිළිබඳව පැහැදිලි කරනවා. ඒ වගේම මධ්‍යදේශයේ උපදින අයට සිහිය, ඒ වගේම ධාරණ ශක්තිය, ඒ වගේම මේ බඹසර කියන මෙන්න මේ කාරණා අග්‍රයි කියලා බුදුරණවහන්සේ පෙන්වා දෙනවා. එතකොට බුදුවරු ලෝකේ පහළ වෙන්නට මත්තෙන් පවා මේ ජම්බුද්දීප නැත්නම් මධ්‍යදේශයේ තුල විමුක්තිකාමී ඉන්නවා. විමුක්තිය හොයන අය ඉන්නවා. ඒ අයට ඒ සමාජ පසුබිම සමගම මේ විමුක්තිය සෙවීමේ අවශ්‍යතාවය ඇතුවයි ජීවිතය ගත කරන්නේ. ලොකු වෙලා සසර පුරුදු ඒ විදිහේ තියෙන අයම ඒ සමාජයට හැදෙන්න විමුක්තිය හොයන ගතිය තමන්ගේ ජීවිතයේ ඇති වෙනවා. ඉතින් ඒ විමුක්තිය අවශ්‍යතාවයේ ජරා මරණ දුක කියන කාරණාව තේරුම් අරගෙන හොයාගෙන යන තැනදී විවිධ දෘෂ්ටි වලටයි ඒ සියලු දෙනාම පත්වන්නේ. දැන් අපි දන්නවා අපේ බෝධිසත්වෝ සතර පෙර නිමිති දකපු කාරණාවේදී ಜಾති ඉපදීම ලෙඩ මහල්ලෙක් ලෙඩෙක් මලමිනියක් කියන තුන ඊතරවන්නේ කොහොමද කියන කාරණාව හොයනකොට පැවිද්ද කියන දේ තියෙන්නේ ඒ සඳහායි කියන කාරණාව ඒ සමාජයේතම ආවෙනික ගතියක් පැවිදි වෙන්නේ එකත් එක්ක. එහෙනම් බුදුවරු ලෝකයේ ඉපදුනත් ඒ තමයි මේ මුක්තිය හොයන ගතිය. ඒ සියදෙනා විමුක්තිය වීම සඳහා යොමු වන්නේ තමන්ගේ ජීවිතයේ ප්‍රශ්නයකට. තමන්ගේ ජීවිතයේ අරුබුදයක් නිසා සසර පැවැත්ම කියන භයානකත්වය නැත්නම් මේ දුක මෙන්න මේ කාරණා එක තමයි විමුක්තියක් හොයන්න යොමු වෙන්නේ. ඒ විමුක්තියක් හොයන්න යොමු වෙලා විවිධ ක්‍රම විවිධ චින්තන අනුගමනය කරමින් තමන්ට යම් කිසිදී අදහසක් මතවාදයක් ඇතිලා ඒ තමයි නිවැරදි කියලා ඒ තුලට වෙලා ඒ විමුක්තිය බව වටහාගෙන සිටිනවා. ඒ වගේම තවත් සමහර අය ලෝකයේ තුල දිනු කරන්න පුළුවන් උපරිම සමාපatti දක්වා හැකි ආකාරයට දිනු කරමින් එයයි මුක්තිය කියලා ඒ තුලට යමු වෙලා සිටිනවා. මේ සියලු දෙනා විමුක්තිය හිව්වේ යම් කිසි ප්‍රශ්නයක් කරබෝධයක් නිසා. එතකොට මේ එක තමයි මේ විමුක්තිය හොයන ප්‍රතිපදාව. මේත් එක ගොඩක් මේ විමුක්තිය වන ප්‍රතිපදා අනුගමනය කරන කාරණා බලනකොට අපි හිතන්නේ බුදුරණවහන්සේ විතරයි මේ විමුක්තිය වගේ ප්‍රතිපදාවක් නැත්නම් විමුක්තිය ගැන කතා කරේ කියලා. බුදුරණවහන්සේ විතරක් නෙවෙයි බොහෝ අය විමුක්තිය ගැන කතා කළා. නමුත් සැබෑ විමුක්තිය නැත්නම් නිවීමට යොමු වෙන ප්‍රතිපදාව සත්‍ය දර්ශනීය සමග නිවීම කරා යොමු වෙන ප්‍රතිපදාව පෙන්වා දුන්නේ බුදුරණවහන්සේ විතරයි. ඒක කිසි කෙනෙකුට හම්බ වෙන කාරණාවක් නෙවෙයි. බුදුරජාණන් වහන්සේ තමයි මේ ප්‍රශ්නේ හොයාගෙන ගිහිල්ලා නිවැරදිම දේ හම්බ වෙලා සියලු ස්ථීක්මෝලා අත්ති සංකේ නැත්ති සංකේ ඇත සහ නැත ලෝකයා කරකැවෙන දෘෂ්ටි දෙක පාලකලා පෙන්වනවා ඒක මේ ලෝකේ කාටවත් හම්බුන දෙයක් නෙවෙයි. පසේ බුදුරයන් වහන්සේට මේ හම්බ වෙනවා. නමුත් පසේ බුදුරයන් වහන්සේට තමන්ගේ අවබෝධය ඉස්මතු කිරීමේ හැකියාවක් නැහැ. මොකද අවබෝධය ඉස්මතු කරන්න කෙනෙක් දෘෂ්ටි වලට නොයන විදිහේ ධර්මයේ දෙන්නට ඕනේ. තමන් ධර්මයේ යම් සමාජයකට දෙනකොට ඒ සමාජයේ දෘෂ්ටියකට නොයන විදිහට දීමේ හැකියාවක් හත්ය කරා යොමු වෙච්ච කෙනාට තිබුණොත් විතරයි එයා දෙන්නේ. ඒ කියන්නේ සත්‍යයට යොමු වෙච්ච කෙනාට. සත්‍යයට යොමු නොවෙච්ච කෙනා තමන් ලැබුව අධ්‍යක්ෂී විදි දේවල් කතා කරනවා. විවිධ පරයයවල් කියනවා. නමුත් නිවැරදිවම සත්‍යයට නැමිච්ච කෙනා ඒ දහම දෙන්න හදන්නේ ඒ සත්‍ය වැහෙන්නේ නැති වෙන විදිහට. ඉන්න පොද කරා නමුත් අන් අය දෘෂ්ටි වලට නොවන විදිහට ඒ අයගේ ප්‍රතිපදාව ඉස්මතු කිරීමට දීමේ හැකියාවක් අපේ බුදුරණවහන්සේට තිබුණේ නැහැ. ඒ හැකියාව එකම එක්කෙනාටයි තියෙන්නේ බුදුරයන් වහන්සේ. බුදුරයන් වහන්සේ සමානයි තමන්ගේ අධ්‍යක්ීම ඉස්මතු කරලා පෙන්වන්න පුළුවන්කමක් ලැබෙන්නේ කිසි කෙනෙකුට දෘෂ්ටියකට යන්නේ නැති වෙන විදිහට ඒ විග්‍රහයටම යොමු වුණොත් අන්‍යා නුවණ වර්ධනය කරගන්න යොමු වෙනවා. හැබැයි ඒ විදිහටම යන්නට ඕන. එතකොට එහෙනම් පසේ බුදුරයන් වහන්සේටත් තමන්ගේ අත්දැකීම විග්‍රහ කරගන්න බැරි වුණා වගේ සාරිපුත් ස්වාමීන් වහන්සේට ඒ වගේම අනිත් මගපරලාභීන් කියලා යම් කිසි කෙනෙක් කතා කරොත් සත්‍ය වශයෙන්ම ඒ කිසි කෙනෙකුට තමන්ගේ අත්දැකීමක් එක විග්‍රහ කර ගැනීමට වචන නැහැ. හැබැයි ශ්‍රාවක ශ්‍රාවක වෙච්ච නිසා තමන් අහපු දෙයක් ඔස්සේ තමයි තමන් අත්දැකීමක් වින්දේ. එහෙමනම් ඒ ශ්‍රාවකයන්ට හැකියාව ලැබෙනවා කිසි කෙනෙකුට දෘෂ්ටියක නොයන විදිහේ සත්‍ය ඉස්මතු කරන්න. ඒ තමයි තමන් අත්දැක අත්දැකීම ඒ බුද්ධ වචනයමයි. එනිසා එයාගේ ප්‍රායෝගික අත්දැකීම විග්‍රහ කරන්න පුළුවන්කම ලැබෙන්නේ බුදුරජාණන් වහන්සේගේ ප්‍රායෝගික අත්දැකීම විග්‍රහ කරපු ඒ බුද්ධ වචනයෙන් පමණමයි. වෙන කෙනෙකුට ඒ හැකියාව නැහැ. එහෙනම් මේ ලෝකේ යම් කිසි කෙනෙක් රහත් වුණත් සෝතාපන්න වුණත් කුමන අධිගමයකටපත් වුණත් එයා සත්‍ය වශයෙන් අධිගමයකටපත් වෙලා නම් එයා සත්‍ය වශයෙන් ප්‍රතිපදාවක් ඉස්මතු කරනවා නම් ඔහුට ඉදිරිපත් කර හැකි එකම ප්‍රතිපදාව බුදුරජාණන් වහන්සේගේ බුද්ධ වචන විතරයි. එන කිසි දෙයක් යාට ඉදිරිපත් කරන්න බැම්පු සත්‍යයට තැමිලා. සත්‍ය හැමෙනෙක් නිසා සත්‍ය අධ්‍යක්ෂක නිසා අන් අයට සත්‍යම යොමු කරවන්න ඕන නිසා වෙන වචනයක් කතා කරන්න බෑ. ඒ නිසා තමයි සිංහතුනි බුද්ධ වචනේ තියෙන වැදගත්කම අපි තේරුම් ගත යුත්තේ. සියලු දෙනාම අවබෝධ කරගන්න ශක්තිය බුදුරජාණන් වහන්සේ අහපු දෙයක. නමුත් පස්සේ කමතක වෙලා යන්නේ නැහැ ඒක නාට. අවබෝධ තමයි. බුදුරජාණන් වහන්සේ ධර්මය අහලා යමක් අව බුදුර ඒ පෙන්නපු සත්‍ය අවබෝධ නොකර ගැනීමත් එක්ක යම් කිසි වෙන විග්‍රහයක් Tamanට අවබෝධ වුණාම Tamanට තේරෙන විදිහේ වෙන දෘෂ්ටියකට ගිහිල්ලා තේරෙන බව හම්බුණා නම් අන්න යා බුදුරණවහන්සේ කියපු දෙයට වඩා එහා දෙයක් කියනවා. මොකද යාට බුදුරණවහන්සේ ඉන්නේ බැරි වෙනවා. ඉතින් ඒ නිසා තමයි අපි හොඳට තේරුම් ගන්න ඕනේ බුදුරණවහන්සේ පෙන්වා දුන්න විදිහට මේ ධර්ම මාර්ගයට යොමු වුණොත් විතරයි කෙනෙකුට පුළුවන්කමක් ලැබෙන්නේ මේ ලෝකයේ තියෙන වටිනාම අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්න වෙන්නේ. ඒ වගේම අපි හොඳට කල්පනා කරන්න ඕන දෙයක් තමයි බුදුරණවහන්සේගේ ධර්මයේ තුල තියෙන උදාහරණ උපමා පෙන්වලා දෙන්නේ නිකන් නෙමෙයි. බුදුරණවහන්සේ උපමා වලට ආර්ථයක් දෙන්නේ යථාර්ථයක් එක්ක යම්කිසි සත්‍යයක් පෙන්වා දෙන්න. සක්කායදිට්ඨිය දුරු කරන්න බුදුරණවහන්සේ ලස්සන උදාහරණයක් පෙන්නනවා. අශෝමයක් අපි විසම අපේ ලෝමයක් 100කට පළලා අපි හිතන්නේ 100කට පළලා නැති ලෝමයක් මෙල්ලනවා කියලා. එවැනි එකකට විදින එක ලේසි කියනවා සක්කායදිට්ඨිය කරනවට වඩා. එහෙනම් 100කට පැලුවහම කොහොමද නමුත් ආද අපි ඒක එච්චර සැකීමකට ගන්නෙ නෑ. මොකද ඒකට හේතුව අපේ තියෙන සක්කාය දිට්ඨිය නිසාම අපි කැමති ඉක්මනින්ම තමන්ව සෝතාපන්න කරලා සතුටු කරගන්න. මට මාර්ගය හම්බුණා කියලා සතුටු වෙන්න. මට දැන් මාර්ග නිරවුල් කියලා සතුටු වෙන්න. මේ සක්කාය දිට්ඨිය වර්ධනය කරගන්න හරිය කැමති මේ ලෝකයා. සක්කාය දිට්ඨිය තුලටම යන්න කැමතියි. අන්න ඒ නිසාම මේ ධර්ම යථාර්ථය හොයන්න පෙළඹෙන්නේ නැහැ. ධර්ම යථාර්ථය හොයනවා නම් එයාට හම්බ වෙන්නට ඕනෙත්තේ තමන් සතුට කරවන දෙයක් නෙවෙයි. තමන්ට යමක් අවබෝධ වුණා කියලා ගැනීමකට නෙවෙයි. එයාට හම්බෙන්නට ඕනෙත්තේ තමන් කියලා ගැනීම වැරදි කියන එකයි. තමන් කියලා ගැනීම වැරදි නම් තමන්ගේ දේ හරි වෙන්නේ නැහැ. අර අදිමුතු තේර ගාථාවකින් මමත්තං සෝවා සංගින්දන් නක්ති මේතන සෝචති. මම කියලා නොලැබෙනකොට මගේ දේ ඇති වුණා කියලා ෂෝක් කරන දෙයක් හිතෙන්නේ මම නොලැබෙනකොට මට දෙයක් ලැබුණා කියන එක හිතෙන්නේ නෑ. එහෙමනම් අපි මෙතන දකිනවා නම් මම කියන දේ තුළ අර්ථ ශූන්‍ය භාවය මට යමක් ලැබුණා මට අවබෝධ වුණා මේක මගේ අත්දැකීම කියන කාරණාව වෙදින්නේ නෑ. අපි මුජ්ජලික අපි එක්ක බලන්නට ඕනේ. ලෝකයට වචන කතා කරන්න පුළුවන්. කතා කරන වචනේ මේ ධර්මයක් විතරයි. ඉතින් ඒක නිසා මේ ත්‍රිලක්ෂණය තමයි සත්‍ය දැකීම, පටිසම්පාද න්‍යායක කියමු වීම කියන කාරණාව අපි හැම වෙලෙම තේරුම් ගන්නට ඕනේ. මට තේරෙන එක හරි කියන එක නෙවෙයි. හැම වෙලෙම මම කියලා ගැනීම වැරදි. කියන්නේ මට මම කියලා ගැනීම වැරදි නම් මට හම්බෙන දේ හරි වෙන්නේ නැහැ. මම කියලා ගැනීම වැරදි බව හම්බෙන්න හම්බෙන්න අර මට අවශ්‍ය දේ දෙන්නේ නැහැ. ඉතින් මේ සදා හැම වෙලෙම අවශ්‍යයි පටිසමුපාදයේ නොනින් ඉමසීම බුදුරණවහන්සේ කියපු විදිහට බුදුරණවහන්සේ කියපු විදිහට නොනින් ඉවසන්නට නම් අපට ධර්මයේ අහපොත එනදිම අපි බලන්නට ඕනේ අපේ කොණ්ඩ ගැළපෙන එකක්ද අපි දාගත්තේ. පරම්පරාවෙන් ආපු එකක්ද අපි දාගත්තේ. තව කෙනෙක් කියපු අර්ථ විග්‍රහයක්ද අපි දාගත්තේ. එහෙනම් ඒක සත්‍ය ධර්මයේ නෙවෙයි. එහෙමනම් ඒක තුළින් මේ සක්කාය දිට්ඨිය කැඩිලා සැබෑ විමුක්තිය හම්බෙන්නේ නැහැ. ලෝකේ අනිත්‍ය දෙන්නවදා විමුක්තිය වගේ දේ තමයි හම්බෙන්නේ. අපට හම්බෙන්නට ඕන හැම වෙලෙම තමන් හරි නෙමෙයි, තමන්ට ගැලපුණා නෙමෙයි, මට වැටුණා නෙමෙයි විචක්ෂණයට යමක්. මේ විචක්ෂණය කියන කාරණාව සම්මාදිට්ඨිය පුරුදු කරනවා කියන කාරණාව පංචපාස්කන්ධයේ නුවණින් විමසනවා පිරිසිදු වෙනවා කියන කාරණාව ඉති භාවිතා කරන්න ඕනේ. විවේක නිසිතං නිරෝධ නිසිතං උස්සද්ද පරිණාමින් වශයෙන්. විවේකයේ නිරෝධයේ නිවන ඇසුර සම්මාදිට්ඨිය භාවිතා වෙනට ඕනේ. එහෙනම් විවේකයේ නිරෝධයේ නිවන ඇසුර කරගෙන සම්මාදිට්ඨිය භාවිතා වෙනවනම් එතන හැම වෙලෙම හම්බෙන්නට ඕන කාරණාව තමයි මම කියන කාරණාව වැරද්ද. මොකද මම කියන කාරණාව ඉක්මවන්නේ නිවීමත් එක්ක. සෝතාපන්න වෙනකොට වැරදි කියලා දකින්න විතර මම කියලා ගැනීම වැරදි හම්බෙනවා. මම කියලා ගැනීම වැරදි හම්බුණා කෘත්‍ය මොකද්ද කරන්න තියෙන්නේ? සත්‍ය ඥානෙදී හම්බුණා මම කියලා ගැනීම වැරදි කියලා. කෘත්‍ය තියෙන්නේ මම වර්ධනය කරගන්න නෙමෙයි. කෘත්‍ය තියෙන්නේ මම කියලා දැකීම වැරදි බවම දකින්න. මම හම්බ වීම වැරදි බවම දකින්න යන තැනදී මට හම්බ මට හම්බ වෙන දේ හරි වෙන්නේ නේ. මගේ වැටහීම හරි වෙන්නේ නේ. හැම වෙලෙම හම්බ වෙන්නට ඕනේ. මේ මම කියලා ලැබීම වැරදි කියලා. එහෙම ලැබෙන්න තැනදී තමයි සම්පූර්ණයෙන් අසීමාන ඉදිරි වෙලා යන්නේ. ඉතින් මෙන්න මේ ප්‍රතිපදාවක් අපට මේ ධර්මයේ ඇහිදී හම්බ වෙන්නට ඕනේ. මේ ප්‍රතිපදාවක් ධර්මයේ ඇහිදී හම්බුනේ නැතිනම් අපි යහපත ධර්මයේ සැබෑම සත්‍ය එහෙම ධර්මයක් ඇහෙන එකක්. දැන් මෙතන සම්මාදිට සූත්‍රය ගත්තොත් සම්පූර්ණ පෙන්වන සක්කාදිටිය කැඩෙන ධර්මයක් පෙන්වන්නේ. එහෙම නැතුව සාමාන්‍ය ලෝක විග්‍රහ කරන කරුණු තියෙනවා. සක්කායදිට්ඨිය කැඩෙන ධර්මයක් හම් වෙන තැනදී එයාට ඒක සුත්‍රවාර්ය ශාවක වෙන්නට නම් හරියට ධර්මය හම් වෙන්නට නම් විචක්ෂණය කියාවෙන් මම සහ මට අයිති සහ මගේ කියන කාරණා තුළ හිස් බව හම් වෙන විදිහේ වැරද්ද හම් වෙන විදිහේ ප්‍රතිපදාවකට යොමු වෙන්න චින්තනයක් මෙහෙවන්න මේ මේවා ධර්මයේදී ඇහෙන්නට ඕන. ඉතින් ඒ නිසා අපි කතා කරමින් සිටියේ මජ්ක්‍ධිම නිකායේ විවරණයටි මුලින්දලම දේශනාව තමයි. එහිදී සූත්‍ර ගණනාවක් අපි කතා කරන්න තියදුනා. නවවෙනි සූත්‍රය වන සම්මාදිට්ඨි සූත්‍රය තමයි අපි මේ දිනවල සාකච්ඡා කරමින් සිටියේ. මේ සම්මාදිට සූත්‍රය තුළ අපි බොහෝ දේවල් කතා කරලා තිබුණා. කුසල කුසල් පිළිබඳ විග්‍රහය, ආහාර පිළිබඳ විග්‍රහය, ඊළඟට ආර්ය සත්‍ය පිළිබඳ විග්‍රහය, ඊළඟට ජරා මරණ, ඒ වගේම ධාතු පිළිබඳ විග්‍රහය අපි කතා කරන්න තිබුණා. ඊළඟ කාරණාව සම්මාදිට සූත්‍රය සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ ධාතිය පිළිබඳ විග්‍රහය කරලා ඉවරනහම සාදු අවසෝති කෝතේ වික්ඛෝ ආයස්මන්තෝ සාරිපුත්‍රස්ස බහස්තස්ස භාසිතං අනු අභිනන්දිත්වා අනුමෝදිත්වා ආයස්මන්තං සාරිපුත්තං උත්තරින් පඤ්ඤං අපුච්චුම් සියාපනාවසෝ අඤ්ඤෝපරියායෝ සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ කියු බහසිත හතකින් පිළිගත් වික්ෂුන් වහන්සේලා ප්‍රශ්නයක් අහනවා නැවත තවත් මේ පරියායවල තියනවද ශ්‍රාවකෝ භවංච පජානාති භව සමුදයංච පජානාති භව නිරෝධංච පජානාති භව නිරෝධගාමිනී පටිපදංච පජානාති ඊතාවත්‍රාපිකෝ ආවසෝ අරිය ශ්‍රාවකෝ සම්මාදිට්ඨි හෝති උජුගතාස දිට්ඨි ධම්මිය අවිච්ඡප්පසාදින සමන්නාගතෝ ඉමං සද්ධම්මති ඉති. ඉතින් අවැති කියනවා තවත් ප්‍රතිපදාවක් කියනවා මේ ආරි ශ්‍රාවකයා භවය දැනගන්නවා. භවය හට ගැනීම නැසීම නැති වෙන මාර්ගයට කිම්මෝ සම්මාදිට්ඨියෙන් යුක්තයි. සජි දෘෂ්ටියෙන් යුක්තයි. ධර්මීය අවිච්ඡ ප්‍රසාදයෙන් යුක්තයි. මේ සද්ධර්මයට හෝ සැමිනියා. කතමෝ පනවස බහෝ මොකද්ද? එවැනි භවය. කතම භව සමුදය භවයේ හේතුව මොකද්ද? කතමෝ භව නිරෝධ භවයේ නිරුද්ධ වීම කතමා භව නිරෝධ ගාමිනී පටිපදා ප්‍රතිපදා මොකද්ද දැන් ඔන්න අපි බලන්නට ඕනේ අපි මේක දකින්නවද තේරෙනවද නැද්ද කියන එක දැන් මම මම හිතන්නේ මේ දේශනා මාලාවෙම කතා කරා පටිච්චසමුප්පාදේ සහ පටිච්චසමුප්පන්න ධර්ම අතර විග්‍රහය පටිච්චසමුප්පාදේ විග්‍රහ කරනකොට අන්‍යෝන්‍ය පත්‍යත් එක්කයි හැම වෙලෙම පටිච්චසමුප්පාද ධර්ම හැටියට විග්‍රහ වෙනකොට පටිච්චසමුප්පාද සකස් වෙති දෙයක් උයි හම්බ වෙන්නේ ඒකට පටිසම්පන්න ධර්ම කියලා කියන්නේ ලෝකේ සංකත දෙයක්, සකස් වෙච්ච දෙයක්. එතකොට මේ සකස් වෙච්ච දේ අපි පටිච්චසමුප්පාදයට යොමු වීම පිණිස ආපතිපදාවක බුදුරන් වහන්සේ අපි දොළොස්සාකාර පටිච්චසමුප්පාදය කියලා කතා කරන ප්‍රත්‍ය වශයෙන් දෙය තුළ තියෙනවා. ප්‍රත්‍ය වශයෙන් දෙය තුළ. පටිච්චසමුප්පාද දොළොස්සාකාර මේ කාරණාවේ දෙමින් වශයෙන් අපට හම්බ වෙනවනම් ඒක පටිච්චසමුප්පාදේ නෙවෙයි. ඒක පටිච්චසමුප්පන්න ධර්මයේ එතකොට මේ පටිච්චසමුප්පන්න ධර්මයේ තුලදී අපට පටිච්චසමුප්පාද ඉස්මතු වෙන විග්‍රහයක් ඉන්නේ නැතිනම් මේ පටිච්චසමුප්පාද ධර්මයේදී පටිච්චසමුපාදය හම්බෙන විදිහේ ලෝකයෙන් ඈතර වෙන විදිහේ ප්‍රතිපදාවක් ඉන්නේ නැතිනම් අන්න ඒකෙදී අපි අපේ ජීවිතේ අපි කොහොමද විග්‍රහ කරනකොට පටිච්චසමුප්පන්න ධර්ම කතා කරනකොට පටිච්චසමුප්පාදයක් හැටියට අපට ද්වයාදසාංගයේ තුලින් පත්‍යෝ පටිච්චසමුප්පාදයේ ආවක මෙතනින් මේ බටේ සම්පන්න ධර්මයෙන් ඊතරවන විදිහේ විග්‍රහයක් පටිච්චසමුප්පාදයේ හම්බ වෙන විදිහේ විග්‍රහයක් එකයි ලැබෙන්නට ඕන නැත්තේ. එතකොට ඒ විදිහේ විග්‍රහ බුදුරණවහන්සේ පෙන්වා දෙලා තියෙනවා. බුදුරන් වහන්සේ පෙන්වා දුන්න විදිහට අපි හොයාගෙන ගියේ නැතිනම් අපට ඒ සියලු සංකල්ප අපේ දෘෂ්ටියකට ගිහිල්ලා මට තේරුණා කියලා මට ගැලපුණා කියලා ගිය එක. දැන් මේ දහම අහනකොට අපට මොකක්ද යන්නට ඕනේ? යෝනිසෝ මනසිකාර උත්පාදයක් පිළිසුදු සීසත් ධර්මයේ ඇහෙනකොට සුදුසුතාවකට යෝනිසෝ මනසිකාර උත්පාදය තුලින් හම්බෙන්නේ මම වැරදි කියලා සම්මාදිට්ඨිය සක්කායදී සිදුර වෙනවා කියන්නේ. මම වැරදි බව හම්බෙන්නේ. මම වැරදි බව හම්බ වෙනවා නම් මම ගත්ත වැඩි වැරදි කොහොමද? එහෙමනම් අපි සම්මාදිට්ඨිය කරා යමු වෙන ප්‍රතිපදාවේදී දරට ඕනේ. අපි විතරයි. ධර්මයේ ඒකෙන් භාග්‍යතුන් වහන්සේ දන්නවම දන්නේ නැහැ කියන න්‍යායට ආවනම් සක්‍රාජිත කැඩෙන ප්‍රතිපදාවට ආවනම් භාග්‍යතුන් වහන්සේ කියපු විග්‍රහය විතරමයි අන්න ධර්මයට තරම් දුන්නා වෙන විග්‍රහයක් නැහැ වෙන විග්‍රහයකින් තියෙනවා නම් මමයි දැනගත්තේ මමයි දන්නේ කාරණා. භාග්‍යතුන් වහන්සේ නෙවෙයි. එහෙනම් අපි හොඳට කල්පනා කරන්න ඕනේ මේ ප්‍රතිපදාව තුළදී. බුදුරජාණන් වහන්සේ දෙන්නපු කාරණාව තුළදී. අපි ඒ විදිහටම ගත්තද කියලා. අපට ගැළපුණා නම් අපට මේක හම්බුණා නම් පටිච්චසමුප්පන්න බව හම්බුණා නම් බුදුරණන් වහන්සේ දෙන්නපු විදිහට අපට වැටුණා නම් වෙන විග්‍රහයකට නොයා අන්‍යයට කියන සෝතපන්නයි කියලා. අපට හැබැයි ගැළපුණා නම් අපි දන්න කාරණා හිත ගැළපුණා නම් ඒක එයාගේ ප්‍රතිරූපකයක් විතරයි. හද වෙන්නේ ප්‍රතිරූපකයක්. අර්ථය වැහිලා. අර්ථය වැහුනේ ඇයි? අර්ථය වැහුනේ වෙන කාරණාවක් හිතට දාපු නිසා. ඒක නිසා මොකද වෙන්නේ? සක්කායදිට්ඨිය කියන ප්‍රතිපදාවක් අයින් වෙලා යනවා. සක්කායදිට්ඨිය වැඩෙන ප්‍රතිපදාවක් ඉස්මතු වෙනවා. සම්මාදිට්ඨිය හමු වෙන්නේ නැහැ. ඉතින් ඒක නිසා මේ විග්‍රහ කරන තැනදී අපි බලන්නට ඕනේ අපට තේරුණා කියලා ගත්ත අපේ කෝණයකට. අපිට මේ වචන විග්‍රහයෙන් හා වෙන තේරුම් ගන්න දෙයක් නෑ. අපි මේ එකයි මේ ආර්ණ්‍යයට දාලා අපි බලන්නට ඕනේ අපට තේරෙනවද කියලා. දැන් අපි උදාහරණයක් ගත්තොත් ජාති ජරා මරණ. අපට ජාති වෙනම තේරෙනවා. අපට ජරා මරණ වෙනම තේරෙනවා. හැබැයි ජාතිය අපට සංකත ධර්මයක් පටිච්චසමුප්පන්න පටිසමුප්පාදයේ සකස්widetilde ධර්මයක් කියලා අපට තේරෙනවා. ජරා මරණත් ඒ බව තේරෙනවා. නමුත් ඒ තේරෙන දේ තුල පටිච්ච සමුප්පාදයේ හැම වෙන විග්‍රහයක් නැහැ. අපට තේරෙන දේ තුල පටිච්ච සමුප්පාදයේ හැම වෙන විග්‍රහයක් නැහැ. ඒ පටිච්ච සමුප්පන්නව හම්බෙච්ච ධර්මයේ තුල බුදුරණවහන්සේ කියපු විදිහට බලන්නට ඕනේ පටිච්ච සමුප්පාදයේ හම්බෙන විග්‍රහයකට යන්න පුළුවන් කියලා. අපි හැම වෙලෙම බලන්නේ ජරා මරණ කියනකොට, ජාතිය කියනකොට දැන් මට තියෙච්ච කොහොමදත් එක්ක. මට හම්බෙච්ච දේත් එක්ක. බුදුරණවහන්සේ පෙන්වන්නේ මේක දකිනකොට මම වැරදි කියලා හම්බෙනවා කියලා. නමුත් අපට හම්බුනේ මම මට තේරෙනවා කියන එක. එහෙනම් මට තේරෙන විදිහ හම්බුණා කියලා කියන්නම නිත්‍යයි සපයි ආත්මයි කියන පදනමට පටිච්චසමුප්පාද නොදැකීමේ පදනමට හම්බෙච්ච ධර්මයක්. බුදුරණවහන්සේ පෙන්නපු දේ තුළ ඇති අපට ජාතිය හරියට හම්බුණා නම් අපට භවපත්‍රයෙන් ජාතිය කියන කාරණාවයි හම්බ වෙන්නට ඕන. ජරා මරණ හරියට හම්බුණා නම් ජාතිපත්‍රයෙන් ජරා මරණ කියන කාරණාව හම්බ වෙන්නට ඕන. ජාතිය ඇතිතන ජරා මරණ නැති බව අපි දන්න අපට තේරෙන ජාතිය සහ ජරා මරණේ අපට හම්බුනේ පටිච්ච සමුප්පාදය ඉස්මතු නොවන විදිහට. පටිච්ච සමුප්පාදය කියලා කියන්නේ වචන ටිකක් විතරක් නෙවෙයි. විතරක කරන්න තියෙන දෙයක් විතරක් නෙමෙයි. පටිච්ච සමුප්පාදය හම්බුණා කියන්නේ මාර්ගය හම්බුණා. එහෙමනම් අපට පටිච්ච සමුප්පන්න වූ ධර්මයක් හම්බෙන්නට ඕනේ මාර්ගය හම්බෙන විදිහට. සම්මාදිට්ඨිය හම්බෙන විදිහට. යෝනිසෝ මනසිකාර්ය යොමු වෙන විදිහටයි අපට ඒ විග්‍රහය හම්බෙන්නට ඕනේ. යෝනිසෝ මනසිකාර්ය හම්බෙන විදිහට ජරා මරණ හම්බුනේ නැතිනම් අපට හම්බෙලා තියෙන්නේ මොකද්ද? ලෝකයේ ඇති දෙයක්, ලෝක සම්මුතියෙන් ගොඩනැගිච්ච දෙයක්. අපට මම කියලා ප්‍රඥප්තියක් එක්කොත් නැගිච්ච දෙයක්. හැබැයි එතනින් පටන් අරගෙන බුදුරණවහන්සේ කියපු විදිහට අපි විමසන්න යනකොට අපේ ප්‍රඥාව වර්ධනය වෙන වර්ධනය වෙන තමයි ප්‍රඥාවට සම්මාදිට්ඨියටපත් වීමේ හම්බෙන්නේ. එහෙම නැති ඒ කාරණා හම්බෙන්නේ. දැන් අපේ ජාතිපත්යෙන් ජරා මරණ කියලා කතා කරනකොට අපේ ජාතිය හිතන ජරා මරණ එකයි කියලා අපි දන්න මොන පරිගයක්ද මම කතා කරන්න බෑ. ඒක අපට හම් වෙන්නේ අපි දන්න ටිකත් එක්ක. අපේ නිත්‍ය සපාත්ම පදනමත් එක්ක. ප්‍රඥාවට නෙමෙයි. අපට හම් වෙනට ඕනස්ටි මේක ගැළපෙන බවක් නෙමෙයි. අද අපි හැමෝම කැමති ගැළපෙන බවක් හම් වෙනවට. ගැළපෙන බවක් නෙමෙයි හම් වෙන්නට ඕනස්ටි. අපට හම් වෙන්නට ඕනස්ටි යෝනිසෝ මනසිකාරට යමක්. අපි කොච්චර මේ කතා කරත් මේකට කැමති නෑ යමු වෙන්නේ. අපි එච්චරටම යොමු වෙන්න කැමති අපට ගැළපුණා කියන දේට. අපි කැමතිනේ යෝනිසෝ මනසිකාරය කරන්න දෙයක් යොමු තියෙන්න ඕන කියලා හිතන්නේ. ඒකම තමයි මාර්ගය. ගැළපිය මාර්ගය නෙමෙයි. නොගැළපීම නිසාමයි යෝනිසෝ මනසිකාර උත්පාදයක් වෙන්නේ. ගැළපෙන්නේ මගේ රාමුවට. ගැළපෙන්නේ තව ප්‍රඥාක්තියකට. තව ප්‍රඥාක්තිය තියෙන කෙනෙකුට සාපේක්ෂව. ඉතින් ඒකට ගැළපෙන එකක් නෙමෙයි බුදුරන් වහන්සේ පෙන්වන්නේ ලෝකෙන් ඈතර වෙන එකක්. අන්න යෝනිසෝමනසිකාර උස්වාදයක් හම් වෙන්නට ඕන. ඉතින් ඒ නිසා හොඳට තේරුම් ගන්න. අපට බුදුරන් වහන්සේ පෙන්නපු විදිහට අපි ඉගෙන ගත්තොත් මට නොගැලපෙන බවක්මයි හම් වෙන්නට ඕන. මම දන්න රාමුවට නොගැලපෙන බවක්මයි හම්බ වෙන්නට ඕන. එහෙම හම්බ වීමත් එක්කමයි හරියට ධර්මය ඇහුණා. අන්න පංච උපාදානස්කන්ධයේ බැසගත්තේ නෑ මම බැසගන්න නැති වෙන විදිහ විග්‍රහයක් වෙනවා. ධර්මය ඇහෙනකොට පංචපාස්කන්ධයට බැසගත්තා නම් මම කියලා. රූප වේදනා සංඥා සංකාර විඥාන. දැන් අපට තේරෙන බව හම්බෙන්නේ මානසල ආප සංකල්පනාවකින්. එහෙනම් එතනට ආප පංචපාස්කන්ධයේ හරි එක මම එක මම මට තේරුණා. ඒ රූපය වේදනාව සංඥාව සංස්කාර විඥානිය. අපි මම කියලා දැසගෙන. සක්කාදිට්ඨිය දැසගෙන. අපට ධර්මයේ තේරුණා නෑ. මාර්ගෙට ගිහිල්ලා නෑ. අපට තේරෙන්නේ මොකද්ද? අපට තේරෙන්නේ අපි දන්න දෙයක් ඔස්සේ. අපිට තියෙන අපේ සංකල්පයක් ඔස්සේ. අපි අපි තේරුම් ගන්න සත්‍යය දිට්ඨිය ඔස්සේ. ඇයි අපි තේරුම් ගන්න දේ තුළ පංචපාස්ක මම කියලා රැගෙන? එහෙනම් ධර්මයේ මෙතන තිබෙන්න ඕනේ එකම දේ මොකද්ද? නිවන් දකින්න ඕන කෙනෙකුට. නිවීම කරා යන්න ඕන කෙනෙකුට ධර්මයේ ඇහිදී තියෙන්න ඕන එකම දේ Tamanට ගැළපෙන්නේ නැති බව. Taman දන්න රාමුවට ගැළපෙන්නේ නැති බව. Taman දන්න රාමුවට ගලපන්න බැරි බව. යෝනිසෝ මනසිකාර උත්පාදයක් හම්බෙන්නට ඕනේ. හිතන්දේමක් තියනවා කියලා හම්බෙන්නට ඕනේ. පටිපුච්චාවිනීකා කොංගත්තෝදි කියලා හිතන්දේමක් තියෙන්නට ඕනේ. විචක්ෂණය කරන්නේවත් තියෙන්නට ඕනේ. ඔන්න ඕක හම්බුණා නම් එයයි හරියට බුද්ධ වචනේ අහලා තියෙන්නේ. අනිත් අය බුද්ධ වචනේ අහලා නැහැ. නමුත් අද ගොඩාක් මේකට අකමැති. Tamanට හිතන්දේමක් හම්බුණා කියන කාරණාවට අකමැති. මොකද හදිස්සියක් තියෙනවා කලබලයක් තියෙනවා. ආ දැන් මට ජාතිය සහ ජරා මරණ පත්‍ය වශයෙන් මට දැන් තේරෙන්නට ඕනේ. කාටද තේරෙන්න ඕනේ නැත්තේ? මට තේරෙන්නට ඕනේ. තවත් සක්කාදිට්ඨියට ගන්න ඕනේ. කොහොම හරි මේක මම තේරුම් ගන්න ඕනේ. මම තේරුම් ගන්න ඕන නිසා විවිධ කරුණු දාලා බලනවා. ඉතින් මෙන්න මේ ඉවසීම නැතිකම. ඉවසීම නැතිකමට එන්න හේතුව නුවණ අඩුකම. නුවණ අඩු බව, ඉවසීම නැතිකම, වීර්ය අඩු බව මෙන්න මේ කාරණා එක වැහෙනා මාර්ගයේ සක්කාය දිට්ඨිය වර්ධනයනවා. ඒ නිසා මම මේ භවය ගැන විග්‍රහ කරන්න කතා කරද්දී කාරණා පැහැදිලි කරන්න හේතු වුණේ අපි බලන්න ඕනේ මේ පටිච්චසමුප්පාද විග්‍රහ කරනකොට බුදුරණවහන්සේ කොහොමද කියන්නේ? කොහොමද පැහැදිලි කරන්නේ? බුදුරණවහන්සේ පැහැදිලි කරන භවය තුනක් තියෙනවා. කයෝමි අවසෝ භව නිදර්ශාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ පැහැදිලි කරන භව තුනයි. කාම භවෝ රූප භවෝ අරූප භවෝ කාම භවයේ රූප භවයේ අරූප භවයේ උපාදාන සමුදය භව සමුදය එහෙනම් භවය හරියට හම්බුණා නම් එයාට හම් වෙනවා උපාදානයේ තමයි භවය හටගත්තේ උපාදාන නිරෝධව භව නිරෝධා උපාදාන නිරෝධ වීමෙන් භව නිරෝධ වෙනවා නිරුද්ධ වෙන මාර්ගයේ ප්‍රතිපදාව ආරිෂ්ඨාංගික මාර්ගය එහෙනම් මෙන්න මේ කාරණාව මේ ආරිෂ්ඨාංගික මාර්ගය ප්‍රතිපදාව බව එයාට භවය මොකද්ද කියලා හොයන කාරණාවෙදිම හම්බ වෙනවා. භවය හරියට මොකද්ද කියලා හෙව්වොත් භවයේ හටගන්න හේතුව හම්බ වෙනවා. පුරුදු කරන ප්‍රතිපදාව සම්මා දිට්ඨිය මූලාරම්භය. සම්මා දිට්ඨිය මූලාරම්භ වෙච්ච ප්‍රතිපදාව තමයි කරන්නේ. මාර්ගය හම්බ වෙලා. එහෙනම් දැන් භවය කියන්නේ මොකද්ද කියලා අහනකොට අපි බලන්නට ඕනේ බුදුරණවහන්සේ භවය විග්‍රහ කරේ කොහොමද? මූලික බුද්ධ වචන එක බලන්න ඕනේ ගලපලා කොයි විදිහටද තියෙන්නේ. අපට ගැළපෙන අපට ගැළපුණා නම් භවය. අපට තේරුණා නම් භවය කියන්නේ මොකද්ද කියන එක. ඒ කියන්නේ එහෙනම් තේරෙන්න ඕනේ උපාදානයෙන් භවය කියන එකනේ. එයාට එහෙනම් කියන්න වෙන මොකක් කියලාද? සෝතාපන්න කෙනා. අපට ලස්සන භවය ගැලපුණා නම් මොනවා හෝ විග්‍රහයකින් එයා සෝතපන්නයි නේද? හැබැයි යාට භවයේ ගැලපුණේ කොයි විග්‍රහයෙන්ද? වෙන විග්‍රහයකින්. එහෙනම් ඒක තේරුම් ගන්න ධර්මයේ නෙවෙයි සද්ධර්මය ඇහිලා නැහැ. මොකද සද්ධර්මය ඇහිච්ච තැනදී ඔබ සෝතාපන්න වෙන්නට ඕනේ. යෝනිසෝ මනසිකා උත්පාදින සක්කායදිට දුර වෙන්නට ඕනේ. මෙන්න මේ ධහම තේරෙනකොට. ධර්මයේ ඇහෙන තැන යෝනිසෝ මනසිකාර උත්පාදයක් නොවි සක්කායදිටිය දුරු නොවි තේරුණා නම් ඇහිලා තියෙන කාරණාව ඉවරද්ද තියෙන්නේ ධර්මයේ නෙවෙයි තමන්ගේ රාමුවටයි කියලා පොනේ. රූප වේදනා සංඥා සංකාර විඥාන මම කියලායි අරගෙන තියෙන්නේ. අන්න සක්කාය දිට්ඨිය දැසගෙන. එහෙනම් බලන්නට ඕන බුදුරණවහන්සේ අංගුත්තර නිකායේ තික නිපාතයේ තියෙන භවයේ විග්‍රහ කරන කාම ධාතු, රූප ධාතු, අරූප ධාතු ආදී වශයෙන් විග්‍රහ කරලා ඒ කාම ධාතුවේ ප්‍රවැත්මට විපාකයටමත් තියනවාද? අන්න එතකොට තියෙනවා කාම භවයේ, රූප ධාතුවේ, අරූප ධාතුවේ. මෙන්න මේ විදිහට එතන ඊළඟට විග්‍රහ කරනවා එතන විඥානීය බැසගෙන තණ්හාවෙන් තෙත්ලා වෘද්ධියක් වෙනවා කියලා. ඒ කාම ධාතුවත් එක්ක පෙන්නනවා හීන ධාතුවේ තමයි විඥානීය පිහිටන්නේ. රූප ධාතුව එක්ක මධ්‍යමා ධාතුවේ විඥානීය පිහිටන්නේ. අරූප ධාතුව එක්ක ප්‍රණීත ධාතුවේ විඥානීය පිහිටන්නේ. මොකේ වුණත් විඥානීය පිහිටලා වෘද්ධියක් කියනවා. දැන් මෙතන බුදුරණාහි ලෝකය කියලා විග්‍රහ කරන්නේ නැහැ. කාම ලෝකේ, රූප ලෝකේ, අරූප ලෝකේ විග්‍රහ කරන්නේ නැහැ. කාම ධාතුයි. රූප ධාතුයි. අරූප ධාතුයි. එතකොට මේ අපට මම මුලින්ම විග්‍රහ කරන්න කිව්වා මේ විග්‍රහය තුළින් අපට විචක්ෂණීය කිරීමට සහ යෝනිසෝ මනසිකාරයට සහ පටිච්ච සමුප්පාදයේ ඉස්මතු වෙන විදිහේ විග්‍රහයක් තියෙනවා. හැබැයි ඒක අපේ කෝණයත් එක්ක හම්බ වෙන්නේ. හැබැයි එතන විග්‍රහය යන්න ඕනට ඕනේ පටිසම්පදිස්මතු වෙන විදිහට. මොකද අපි පටන් ගන්න ජරා මරණ කාරණාව පටන් ගන්නකොට අපි කොහොමද හැම එකම අපිට දැන් තේරෙන කාරණාවක් කියලා වෙන්නේ. හැම එකම අපිට තියෙන අපිට තේරෙන කාරණාව. හැබැයි එතනදී ඉස්මතු වෙන්නට ඕනේ තේරිච්ච කාරණාව තුලින් ඒිට එහා දෙයක් කියන පටිච්ච සමුප්පාදය පෙරණගින්. පටිච්ච සමුප්පාදය හම්බ වෙන්නේ. විචක්ෂණය හම්බ වෙන දෙයක්. ඒක හම්බුනේ නැත්තම් ඒ ධහම හරියට හම්බ දෙයක් නෙවෙයි. එතකොට එහෙනම් අපි බලන්නට ඕනේ හැම වෙලෙම අපිට දැන් තේරුණා කියන කාරණාව වැරදි කියලා දේශනාව අහනකොට. අප සක්කාදිට්ඨිය කැඩෙන්නට නම් ඒක වෙන්නට ඕන. අපිට සක්කාදිට්ඨිය වඩා ගන්න එක තමයි සිදු වෙන්නේ. එතකොට භවයේ විග්‍රහ කරනකොට ධාතුව හැටියට. කාම ධාතුව, රූප ධාතුව, අරූප ධාතුව. කාම ධාතුව කියලා කියන්නේ දැන් අපි දන්නවා අපි සියලු දෙනාම ඉන්නේ කාම ලෝකේ. මනුස්ස, දිව්‍ය, සහජනින් පල්ලෙහා කියන ඔක්කොම කාම ලෝකේ. එතකොට රූප ලෝකේ කියනවා රූපාවචර සමාධි සහ අරූප ලෝකේ අරූපාවචර සමාධි. ඒවා ලෝක. ඒකකොට රූපාවචර සමාධිය එක්ක ඉන්න අය රූප ලෝකේ අරූපාවචර සමාධිය ඉන්න අය අරූප ලෝකේ. දැන් මූලපරයය සූත්‍රයක බලන කල්පනා කරලා ශේකයට හම් වෙනව නේද මේ ලෝක ගැන විග්‍රහ කරනකොට මාමඤ්ඤී කියලා. පුතඥයට හම් වෙනවා ලෝක ගැන විග්‍රහ කරනකොට මඤ්ඤී ඇතයි කියලා. අශේකයට නමඤ්ඤී ශේකයට මාමඤ්ඤී විධානයක් එක්ක. එහෙනම් මේ පටිච්චසමුප්පාදය දකිනකොට ශේක වෙනවා. ඒ ශේක වෙන ප්‍රතිපදාවදී එයාට හම් වෙන්න තෝරන්නේ නේද මාමඤ්ඤී කියන විධානික දියුණු වෙන ගතිය. ඇත කියන කාරණාව තහවුරු වෙන එකක් නෙමෙයි. තියනවා කියන කාරණාව තහවුරු වෙන එකක් නෙමෙයි. මාමඤ්ඤය කියන කාරණාවක් හම්බෙන්නට ඕන. එහෙම ප්‍රතිපදාවක් පටිච්චසමුප්පාදයෙන් හම්බෙන්නට ඕන. එහෙම හම්බුනොත් තමයි යා සක්කාදිට්ඨිය කැඩෙන්නේ. එතකොට අපි දන්නවා රූප ලෝකය කියන කාරණාවට ඊට අදාළ ඒ කියන්නේ ධ්‍යාන සමාපatti එක තියෙන ලෝක තියෙනවා. අරූප ලෝකෙදි එක තියෙනවා. කාම ලෝකෙදි මේක තියෙනවා. දැන් අපි ලෝකෙක ගත්තාම කාම ලෝකේ ඉන්න කෙනෙක් රූප ධානය වඩනවා. රූප ධානය වඩන තැනදී එයා කාම ලෝකෙමයි ඉන්නේ. රූප ලෝකේ නෙමෙයි. රූප ලෝකේ රූප ධානය හෝ අරූප ධානය කාම ලෝකේ කෙනෙක් වඩනකොට එයා ඉන්නේ කාම ලෝකෙම. එයා කාම ලෝකයෙන් අතුරුදහන් වෙන්නේ නැහැ. අන්න එතකොට පටිච්චසමුප්පාදයට මේක දාගන්න එකයි වැරද්ද. පටිච්චසමුප්පාදයේ පෙන්වන්නේ බුදුරණන් වහන්සේ කාම ධාතුව, ස්වභාවය. කාමේ නම් වූ ස්වභාවය, රූප ධාතුව. රූපේ නම් වූ ස්වභාවය, අරූප ධාතුව, ධාතුව විග්‍රහ කරනවා. කාම ලෝකේ ධ්‍යාන වඩනකොට රූප ධාතුව තියෙන රූප රූපාවචර ස්වභාවය. හැබැයි එතනදී ඉක්ම වෙනවා මේ චින්තනය හොයනකොට මේ චින්තනය අවබෝධ වෙනකොට රූප ධාතුව රූප ලෝක රූප ධානයක් ඇදුවත් සත්‍ය දකින්නේ නැහැ. නමුත් රූප ධාතුවේ ක්‍රියාකාරීත්වය හම් වෙනකොට රූප ධාතුව කුමක් ප්‍රත්‍යෙන්ද කියන කාරණා හම් වෙනකොට මේ බාහ්‍ය කුමක් ප්‍රත්‍යෙන්ද කියන කාරණා හම් වෙනකොට අර මඤ්ඤණාව වැරදි මොකද්ද මේ මනුස්ස ලෝක දිව්‍ය ලෝක මේවා නම් මාමඤ්ඤි වෙන්නේ බ්‍රහ්ම ලෝක මාමඤ්ඤි වෙන්නේ මාමඤ්ඤි වෙන්නට ඒ නුවණෙන්නට ඕනේ මේ ප්‍රත්‍ය හම් වෙනකොට එහෙනම් ඒකට පටිච්චසමුප්පාදය හම් වෙනවා මේ භවය කියන කාරණාව මේ හේතුත්පත්යෙන් කියන භවයට හේතු උපාදාන. උපාදානීය භවයේ බව හම්බෙන්නේ නැතුව භවය මොන විදියට Tamanට ගැලපෙන කොයි විදියට විග්‍රහ කරත් ඒක බුද්ධ වචනේ නෙවෙයි ඒක අපි දන්න රාමුවක්. ඒක අපට ගැලපෙච්ච රාමුවක්. ඒක සක්කාය දිට්ඨියත් එක්ක අපිට ආව පද ප්‍රතිරූපකයක් විතරයි. භවය හම්බෙන්න ඕන උපාදානයක්. උපාදානයේ සති බව හොති. උපාදානයේ අසති බව නොහොති. මේකට හොඳ උදාහරණයක් වීණෝක්ම සූත්‍රය. අපට ශබ්දයක් හම්බ වෙනවද? අපි හිතමු වීණාවේ ශබ්දය. අපට ශබ්දය කියන දේ කතා කරන්න පුළුවන් ද හේතු නැතුව? හරියට අපට ශබ්දය කියන කාරණා විග්‍රහ වෙන්න තියෙන්නේ කොහොමද? හේතු එක. ගහක හෙවණක් හෙවණ හම්බ වෙනවද ගහ නැතුව? පහනේ ආලෝකය ආලෝකය හැමදාම පහන නැතුව. හේතු නැතුව හම්බෙන්නේ නැහැ. හේතු නැතුව අපට විග්‍රහය හම්බුණා නම් ඒක වැරදි දෙයක්. අපි පුංචි උදාහරණයක් කරන් බලමු. වීණාවක හඬක් ඇහෙන තැනදී අපි ඒකට විග්‍රහ කරන්නේ වීණාවේ හඬ හේතු එක්කමයි අපට හම්බෙන්නේ. හේතු නැතුව නෙමෙයි. හේතු නැතුව හම්බුනොත් හම්බෙන්නේ වැරදි දෙයක්මයි. ඒ නිසා භවය තේරෙනවා නම් තේරෙන්නේ එකම විදිහකටයි. ඒ තමයි උපාදානයේ සති භව හොති. උපාදාන නැති තමයි භවය ඇත්තේ. උපාදානයේ නිසායි භවය තියෙන්නේ. එහෙනම් භවය හොයන කෙනෙකුට උපාදාන හොයන්න වෙනවා. උපාදාන හොයන්න නැතුව එයාට භවය තේරුම් ගන්න බෑ. උපාදාන කියන හේතුයෙන් භවය තියෙන්නේ. එතකොට උපාදාන නිරෝධයෙන් භවයේ නිරුද්ධයි. නිරුද්ධ වීම ගැන හොයාගන්න වෙනවා. නිරුද්ධ වීම ගැන හොයාගන්න උපාදානය කියන්නේ මොකද්ද කියලා හොයාගන්න වෙනවා. එහෙනම් විචක්ෂණය කරන්න යනකොට නුවණින් ඉමසන්න යනකොට එයා භවය පිළිබඳව හොයන්න යනවනම් භවය හොයාගෙන යනකොට අන්න නුවණ ඥාණය එනකොට සම්මා දිට්ඨියටපත් වෙන දෙයට අපි කියනවා සත්‍ය ඥාණයටපත් වෙනවා. දර්ශනයෙන් සවිසුදුනාට කියන අපි සත්‍ය ඥානයට ඒ කියන්නේ දුක්ඛේ සමුදය නිරෝධේ මග්ගේ ඥානයට හම්බුන. එයයි නුවණින් ඉමසන්න තියෙන්නේ. එහෙමනම් මේ ඥානය හම්බ වෙන්නට ඕනේ. ඒ ඥානය ලැබෙන්නට ඕනේ. මේ විචක්ෂණය කරනකොට අන්න සම්මාදිට්ඨියටපත් උනා කියන්නේ ඒකයි. අහපව වෙන වචනයක් කියන්න දෙයක් නෑ. මේ විචක්ෂණයෙන්ම ඥානය හම්බ වෙලානේ. ඒකයි ආගතං සද්දම්මෝ ඉතිති. බුදුරජාණන් වහන්සේගේ කාලේ වික්ෂූන් ලේබල් කර කර ගියේ නෑ මේ මාර්ගින් හොයාගන්න. දැන් මේ සම්මාදිට්ඨිය දැන් මේ මම ධර්ම එහෙම එකක් නෑ. කරන වැඩේ කරා. කරනකොට ලැබෙනවා ඒක. තමයි පක්ෂීම. ඇයි? එයා හොයාගෙන යන්නේ මොකද්ද? මේ භවය හොයාගෙන යනකොට මේ හේතුප්‍රත්‍ය හොයාගෙන යනකොට හම්බ වෙන්නේ අඥානෙනේ. අඥාණය හම්බුණා කියලා කියන්නේ ඥානයක් හම්බුණා. ඥානෙදි හම්බුණා. දුක්ඛ අඥාන සමුදය නිරෝධි මග්ග අඥාන. ඒක තමයි මේ සියලු දෙයට හේතුව. මේක හම් වෙනකොට ඥානය හම්බ වෙලා. සම්මාදිට්ඨියපත් වෙලා. භවයේ හෙව්වනම් හරියට සම්මාදිට්ඨියපත් වෙලා. එහෙනම් මෙන්න මේ විදිහට භවය කියන කාරණාව හම්බුණා නම් එයා සම්මාදිකයටපත් වෙනවා. එතකොට භවය ඇතිතන ජාතියට. ජාතිය හරියට හම්බුනේ භවය ඇත්තෙත්. කාම ධාතුවේ, රූප ධාතුවේ, අරූප ධාතුවේ. අන්න විපාකයට නැත්තම් පැවැත්මට කාම ධාතුවට, රූප ධාතුවට, අරූප ධාතුවට අන්න විඥානීය දැසගත්තා. විඥානීය වැඩුණා. ධාතුව කතා කරනවා යෙදෙනවා කියන තැනම හම්බුනේ මොකද්ද? රූප වේදනා සංඥා සංකාර විඥාන. හැබැයි හම් වෙනකොට හම්බ වෙලා. එහෙනම් මේ භවයේ හම්බ වෙච්ච තැනම හම්බ වෙලා තියෙන්නේ මොකද්ද? ජාතිය කියන එක. භවයේ ඇති තැන ජාතිය හම්බ වෙලා. මෙන්න මේ සත්‍ය අපට හම්බෙන්නට ඕනේ වෙන කිසිම විග්‍රහයකින් තොරව බුදුරණවහන්සේ පෙන්වපු න්‍යායත් එක්ක. ඒකට අපට යෝනිසෝ මනසිකාරේ නුවණින් විමසීම අපට අවශ්‍යයි. ඒ නුවණින් විමසීම අපට යමුනේ නැත්නම් ඒක බලෙන් යමු කරන්න පුළුවන් එකක් නෙමෙයි. අහන ධර්මයේදී කන් යමාගෙන හපතන දේ හම්බෙන්නේ. අන්නේ නුවණින් විමසීමට යමුනහම තමයි මෙන්න මේ භවයේ ඇති තැන, ಜಾති ඇත බව හම්බෙන්නේ. භවයේ ඇති තැන, ಜಾති ඇත. උපාද නැති තැන භවය ඇත. එතකොට මෙන්න මේ විදිහට අරිසාවක් දැක්කම එයාට කියනවා සම්මා දිට්ඨිතාව සද්ධර්මයට කියනවා. ඊළඟට තව ක්‍රමයක් තියෙනවද කියලා අහනවා. කියනවා කියන්නේ. ඒ තමයි උපාදානය කියන්නේ. එතකොට මේ වෙන්වෙන් වශයෙන් කතා කරන වෙන්වෙන් වශයෙන් සම්මා දිට්ඨිය ඇති වෙන හැටි. Tamanta ගෝචරණ කාරණාවක් හොයාගෙන යනවා. පටිච්චසමුප්පන්නව සකස් වෙච්ච කාරණායි පටිච්චසමුප්පාද හොයාගෙන යනවා. පටිච්චසමුප්පන්නව සකස් වෙච්ච කාරණාවේ පටිච්චසමුප්පාදය හොයාගෙන යනවා. අන්නේ කාරණා යන අවස්ථාවේ තමයි ඒ සත්‍ය ඥානය හම්බෙන්නේ. එහෙම නැතුව ඒ නුවණ ආර්ය සත්‍ය පිළිබඳව නුවණ කිසි වෙලාවක හම්බෙන්නේ නැහැ. ඒ වගේම තමයි මම අර මුලින්ම කිව්ව දේ ගැන හිතන්න නිවැරදිව සත්‍යයට කැමිනිච්ච කෙනෙකුට බුදුරණන් වහන්සේගේ ශ්‍රාවකයෙකුට කවදාකවත් වෙන වචනයකින් ඉස්මතු කරන්න බෑ. වෙන විග්‍රහයකින් ඉස්මතු කරන්න. හැබැයි පෙන්වන්න පුළුවන් අපි එකිනෙක කෙනා ගත්ත දේවල් වල තේරුම් ගත්තා කියලා ගත්ත දේවල් තුල වැරද්ද කුමක් පාදක කරගෙනද බුද්ධ වචනේ පාදක කරගෙන. ඒ බුද්ධ වචනේ විතරයි විග්‍රහ කරන්න පුළුවන්. මොකද වෙන ක්‍රමයක් කෙනෙකුට පුජ්‍යලික අධ්‍යක්ෂණයෙන් කියන්න පුළුවන් නම් ශාස්ත්‍ර කෙනෙක්ගේ ධර්මය අවශ්‍ය නැහැ. ශ්‍රාවකෙ විහිදෙන්නේ නැහැ. අන්න ඒ නිසා තමයි පසේ බුදුරජාණන් වහන්සේ ශාස්ත්‍ර කෙනෙකුත් නෙමෙයි, එතුමාගේ ශ්‍රාවකයෙකුත් නෙමෙයි. තමම අවබෝධ කරගත්ත තමම පිළිගන්නවා. අපේ ශාස්ත්‍ර කෙනෙක්ගේ දර්ශනයක් ඕනේ. ශාස්ත්‍ර කෙනෙක් දර්ශනය දෙනවා ශ්‍රාවකයෙක් වෙන්න ඕන. එහෙම නැත්නම් අපි වෙන ශාස්ත්‍ර කෙනෙක් ළඟට යනවනම් එය වෙන කෙනෙක්ගේ අදහසකට යනවනම් එයා ශාස්ත්‍ර කෙනෙක් වෙනවා. දැන් එහෙම ශාස්ත්‍රවල හිටියා. ආලරතරම් ශාස්ත්‍ර කෙනෙක්. උද්දතරා පුත් ශාස්ත්‍ර කෙනෙක්. නිගණ්ණාත පුත්. අකුල පච්චායන, අජිත ගේසකම්බල, මක්සලි ගෝසාල. මෙයා ශාස්ත්‍රවල. අන්න ඒ වගේ ශාස්ත්‍ර කෙනෙක් වෙනවා නෙමුණොත් වෙන කෙනෙකුගේ අදහසකට යනවා. එතකොට අපි නිකම් ප්‍රතික්ෂේප කරලා ඉවරයි. කවද අපේ ශාස්ත්‍රවරයව බුදුරයන් වහන්සේව ප්‍රතික්ෂේප කරලා ඉවරයි. ඒ වෙන ශාස්ත්‍ර කෙනෙක් එයා ශාස්ත්‍රූත්වයට යොමු වෙලා. ඇයි එයාගේ අදහසට යොමු වෙන්නේ? එයා අලුතෙන් අදහසක් යොමු කරා නම් අලුතෙන් ඉස්මතු කිරීමක් කරන එක ශාස්ත්‍ර කෙනෙක් ඉස්මතු කිරීම. නව සොයා ගැනීම. අලුත් සොයා ගැනීම. දැන් අපි දන්නවා විද්‍යාව කතා කරනකොට විවිධ හොයා ගැනීම න්‍යායවල එහෙම පෙන්නකොට ගොඩක් තැන්වලදී ඒ විද්‍යාඥයාගේ නමත් එක්ක ඒක ඉස්මතු කරලා පෙන්නනවා. එයාගේ න්‍යායය කියලා. ඒ වගේම තමයි යම් කිසි ශාස්ත්‍ර කෙනෙක් යම් න්‍යායක් යම් ක්‍රමයක් හොයාගෙන අත මතවාදයක් ප්‍රතික්‍රමයට පැහැදිලි කිරීමක් කරනවනම් ඒක එයාගේ. අන්න ඒ වගේ ශාස්ත්‍ර කෙනෙක් බිහි වුණොත් ශාස්ත්‍ර දෙන්නේ බිහි වෙන්න දෙයක් නේ ඒක ශාස්ත්‍ර කෙනා. දෙන්නෙක් කියොත් ශාස්ත්‍රූර නෙමෙයි ශ්‍රාවකයෝ. මොකද මුලින් විග්‍රහ කරපු කෙනා තමයි ශාස්ත්‍රු. අනිත් විග්‍රහ කරන කෙනා අදහස් දෙක සමානයි නම් එයා ශ්‍රාවකයෙක්. අදහස වෙනස් නම් වෙන ශාස්ත්‍රකයෙක්. ඒ නිසා අපි මේ මූලික බුද්ධ වචනේ එක්කම ගියොත් විතරයි අපට ඒක තේරුම් ගන්නද බුදුරණවහන්සේගේ ශ්‍රාවක එක් බවට පත් වෙන්න ඒ විචක්ෂණ යොමු කරගෙන සම්මාදිට්ඨියට අපට යොමු වෙන්නත් පුළුවන්කමක් ලැබෙන්නේ. ඊළඟට උපාදානය නිසා දැන් බුදුරණවහන්සේ ඒ සාරිපුත්‍ර සායනාසින් අහනවා තව ක්‍රම කියනවාද? කියනවා මොකද්ද ඒ කියලා ඇහුවාම මේ උපාදානය දැනගන්න එක උපාදානය හට ගැනීම උපාදාන තීම නැති වෙන මාර්ගය. මේ උපාදානය හරියට දැනගන්න තැනේ තමයි උපාදානීය ප්‍රත්‍යයෙන් භවය කියලා අපි. උපාදානය හරියට දැනගත්ත තැනදී අන්න භවය කොහොමද කියලා හොයනකොට උපාදානී නිබ්බවයි. ඒ උපාදාන හරියට දැනගන්න බෑ. උපාදාන හේතු හොයාගන්නසු. උපාදානයේ හරියට දැනගත්තා නම් මෙයි උපාදානයේ කියලා උපාදානයේ ප්‍රත්‍යයෙන් හටගන්න වේ දැනගන්න. එහෙනම් උපාදානයේ දැනගන්න මොකද්ද උපාදානය කියන්නේ? මොකද්ද උපාදානයේ හට ගැනීම කියන්නේ? මොකද්ද උපාදාන නැතිවීම කියන්නේ? මොකද්ද නැතිවීම මාර්ගය කියන්නේ? මෙන්න මේක දැනගන්න ඕනේ. උපාදානිය කියලා කියනවා කාම උපාදාන, ditthi උපාදාන, සීලබ්බතු උපාදාන, අත්වාද උපාදාන. සංනා සමුදය උපාදාන සමුදය. සංනා නිරෝධ උපාදාන නිරෝධ. උපාදානිය කියලා කියන්නේ කාම, ditthi, සීලබ්බත, අත්වාද. සංනාවෙන් තමයි මේ හටගන්නේ. එතකොට අපි හැම වෙලෙම මම කියුවේ ඒකයි බුදුරණවහන්සේගේ දේශනාවත් එක්ක කල්පනා කරලා අපි මේක තේරුම් ගන්න යොමු වෙනට ඕනේ. දැන් හොඳට මතක තියාගන්න තේරුම් ගන්න හදිස්සියක් නෙමෙයි තියෙන්න ඕනේ. තේරුම් ගන්න හදිස්සියක් තියෙන දේ තුලම අපට මඟ වැහෙනවා. තේරුම් ගන්න ඉවසීමක් නැති බව, කියන්නේ කලබලයේ තියෙන දේ තුළම අපට මඟ වැහෙනවා සක්කාය දිට්ඨියේ මාර්ගයේ විවුර්ත වෙනවා. සක්කාය දිට්ඨියේ වැඩෙන මාර්ගයේ විවුර්ත වෙනවා. සක්කාය දිට්ඨියේ දුර්වන මාර්ගයේ වැහෙනවා. අපට ඒක තේරුණා කියලා අපි තුලින් වටහා ගන්න දේ නෙමෙයි අපිට හම්බ වෙන්නට ඕන නැත්නම් තේරුණා කියලා වැටෙන දේ නෙමෙයි විචක්ෂණය කරන්න නුවණින් විමසන්න සම්මාදිට්ඨියට යොමු වන්න සම්මාදිට්ඨියට යොමු වෙන යොමු වෙන තේරුණා නම් මොකද්ද හම්බෙන්නේ ඔය වචන ටිකේ කිසිදු වෙනසක් නැතුව සත්‍යයි කියලා වෙන වචනයක් දෙන්න දෙන්නේ අහපු දේ සත්‍යයි එච්චරයි Taman තනියම අවබෝධ කරගන්න දෙන්න බෑ. අහපු දේ සත්‍යයි කියලා හම්බුණා. ඒ අහපු දේ එක තමන් අවබෝධ කරගන්න. හැබැයි අවබෝධය තමන්ගේ බුදුරණවහන්සේගේ නෙමෙයි. අවබෝධය තමයි වෙර අහපු දේ ඔස්සේ. එහෙනම් මේ අහපු දේ ඔස්සේ කරපු අවබෝධය සත්‍යයි කියලා විග්‍රහය මොකද කරන්නේ? ලියාපු දෙයමයි. එතනින් එහා විග්‍රහය කරන්න බෑ. එතකොට මේ කාම, ditthi, සීලබ්බත, අත්වාද කියන මේ උපාදාන බුදුරණවහන්සේ විග්‍රහ කරනවා කාමපාදානය දිස්සේ සීලබ්බත අත්වාද. එතකොට මේ කාමපාදානය කියලා කියනකොට දන්නවා කාමයන් එකයි උපාදානය කතා කරන්නේ. දෘෂ්ටි එකයි දෘෂ්ටි උපාදාන. සීලවස එකයි සීලබ්බත උපාදාන. අත්වාද මම කියලා ගැනීමත් එකයි අත්වාද උපාදාන. එතකොට මෙන්න මේ උපාදාන තුළ ප්‍රබලවම අපට හම්බ වෙන දේ මොකද රහත් යන කම්ම මේ වෙනකම්ම වෙමි කියන මඤ්ඤණාවත් එක්ක මේ අත්වාදී තමයි යොමු වෙලා තියෙන්නේ. මොකද වෙමි කියන මඤ්ඤණාව දිගටම තියෙන නිසා. කාමරාගයේ පටිගිය අනාගාමී වෙනකොට ප්‍රහාණය වෙනවා. ඒ වගේම සීලබ්බත සහ දිට්ඨිය කියන්නේ සක්කාය දිට්ඨිය මෙන්න මේක ප්‍රහාණය වෙනවා සෝතාපන්න වීමත් එක්ක. එතකොට මූලිකව අපි ගත්තොත් වම වෙමි දැන් අපි මෙතන අපි කවුදාහ සූත්‍රයක් මේකට ආදේශ කරගත්තොත් සමාධි භාවනා සූත්‍රයේ රූපං අභිනන්දති අභිවදති අජ්ජෝසාය තිට්ඨති තදුපාදාන එතකොට ඔන්න ඒ තණ්හාව සම්බන්ධ මොකද උපාදානයෙන් වරන්වටි තණ්හාව හොයන්න වෙනවා නැත්නම් උපාදානය හම්බෙන්නේ නැහැ තදුපාදාන රූපය එත වේදනාව සංඥාව සංඛාර විඥාන මේ සතකින් පිළිගන්නකොට රූපයක්මයි ඇති වෙන්නේ. රූපේ සමුදේ වාගෙන යන හැටි විග්‍රහ කරනවා සමාධි භාවනා සූත්‍රයේ මොකද රූපේ සමුදේ? රූපේ සතුටින් පිළිගත්තාම අභිවර්ධනේ අජෝසාය චිත්ත කියනහම සදුපාදාන උපාදාන පත්‍ය බව බවපස්සජාසි ජාතිපචයරමන්න ඔන්න රූපේ සමුදේ වේදනාව හතරින් පිළිගැනීම ඔන්න වේදනාව සමුදේ සංඥා හතරින් පිළිගැනීම ඔන්න සංඥා සමුදේ සමුදේ ඒ හතරින් පිළිගැනීම මෙතන වෙනම බුදුරණවහන්සේ උපාදාන වචන කියන්නේ රූප උපාදාන වේදනා එහෙම කතා කරන්නේ නැහැ. අපි අර වෙනම අපට අපේ කෝණයට මාති සක්කායදිට්ඨිය වර්ධනය කර මම තේරුම් ගත්තා කියලා අපි තුල සක්කායදිට්ඨිය උඩට ඇවිදලා ලොකු මාන්නයක් ඇති කර ගන්න ඕන නිසා අපි බුදුරණවහන්සේට අභිභවාගිය විග්‍රහයක් දාගෙන අපි දැන් මේ කරන රූපය උපාදාන ඇතුව නෙමෙයි විග්‍රහ කරන්නේ. ඊළඟට හට ගන්න රූපේ උපාදාන ඇතුව විග්‍රහ. නමුත් එහෙම දේශනාවක් නැහැ. සමහර අපි කැමතිනේ අපේ සක්කාය දිට්ඨිය වර්ධනය කරගන්න. අපි කැමතිනේ අපි තුල අවබෝධුනා කියලා අපි මාන්නයට අපි ඇති කරගන්න. අනිත් අපි දාගන්නවා. බුදුරණවහන්සේම කියලා නේ. අයි බුදුරණවහන්සේට වඩා ඉක්මව යනවා. නමුත් මොකද මේ ලෝකේ විද්‍යාඥයෙක් ගණිතඥයෙක් හොයාගන්න කාරණාව ඊට අභිභවාදල හොයාගන්න පුළුවන්. ඊට එහා කල්පනා කරන්න පුළුවන් කෙනෙකුට. වෙන විග්‍රහ වලට ගිහිල්ලා වටහා ගන්න පුළුවන්. ඒ නිසා තමයි අලුත් අවධියන හොයාගන්නේ. බුදුරන් වහන්සේගේ ධර්ම චක්‍රය අපසල කරකවන්න බෑ. බුදුරන් වහන්සේ හොයාගත්ත දෙයට එහා ගියදලා හොයාගන්න බෑ දෙයක්. වෙන එහා දෙයකට යන්න බෑ. අපි වෙන එහා දෙයකට යන්න හදන්නේ බුදුරන් වහන්සේ අතික්‍රමණය කරන අන්න අතිදාවණය කරන්න යන. එතකොට එතනත් විග්‍රහ කරලා පෙන්නනවා. හතරෙන් පිළිගන්න. රූප වේදනා සංඥා සංකාර විඤ්ඤාණ ඔක්කොම හතරෙන් පිළිගත්තාම මොකද වෙන්නේ? සදුපාදාන උපාදානයි. උපාදානපච්චය භව භවපච්චය ජාති ජාතිපච්චය මරණ. ඒකවලට මෙන්න මෙතන මේ සතුටින් ඒ කියන්නේ පංච උපාදානස්කන්ධයක් ඔන්න රූප වේදනා සංඥා සංකාර විඥාන. මෙන්න මේ ටික මොකද බුදුරණවහන්සේ මහා පුණ්‍යසතුන් හදේ කරන පංචපාස්කන්ධයේ සතරින් පිළිගැනීමයි උපාදාන. එතකොට මෙන්න මේකට සතරින් පිළිගත්ත තැනදී මොකද වෙන්නේ? එතන බුදුරණවහන්සේ අර වේදනාවෙන් තමයි මේ ඔක්කොම ප්‍රකටවන්නේ කියලා බුදුරණවහන්සේ විග්‍රහ කරලා පෙන්නනවා තිස්සාතන සූත්‍රයේ තුලදී ඒක ගොඩක් උලුප්පල පෙන්නනවා කිම් මූලක සූත්‍රයේදී වේදනා සමෝසන්නා ධර්ම අන්න පටිච්චසමුප්පාද බුදුරණවහන්සේ මේ වේදනාව උලුප්පල පෙන්නන සංහා ප්‍රත්‍යයට සංහාය ප්‍රත්‍යයට එතකොට මේ සංහාව ඇතිකන උපාදානය එතකොට එනම් මේ මම කියලා ගන්න එතකොට මම කියලා ගැනීමකට යොමු වෙන්නේ කියන මඤ්ඤණාවකට. මම කියලා මම කියලා ගන්නවා කියන දෙවි මැනීමකට යොමු වෙන්නේ. මැනීමකට යොමු වෙන්න සතුටින් පිළිගැනීමක්, ඇතයි කියලා ගැනීමක්, හරියි කියලා ගැනීමක්, ඒට බැස ගැනීම. ඒ එක සතුටින් පිළිගැනීම හම්බෙලා. ඒ කියන්නේ මේක ඇති වෙලා මේක ඇති වෙනා නෙමෙයි. සංනාව හරියට හම්බෙනකොට උපාදාන බව ඔක්කොම හම්බෙලා. ඒ ප්‍රත්‍ය වශයෙන් තියෙන්නේ. අය වෙන් කරන දෙයක් නෙවෙයි. ප්‍රඥාවටයි වෙන් වෙන්නේ සත්‍ය වශයෙන් වෙනකොට. සතුටින් පිළිගත්තා කියලා කියන්නේ මම හම්බ වෙලා. එහෙනම් කාමය නැත්නම් සමහර අය සාස්ත්‍ව කියන දෘෂ්ටි වලට නැත්නම් තමන්ව විමුක්තියක් යොමු කරන්න විවිධ ප්‍රතිපදා ඔස්සේ විවිධ ප්‍රතිපදා ක්‍රමානුගමනය කරන අන්න යොමු වෙනවා. කුමක් එක්කද හසුටින් පිළිගත්තා. ඒ තුනම අන්තර්ගත අජ්ජව සාහිතිතදී බැසගත්ත වෙමි කියන වඤ්ඤණාට උපාදානයට යොමු වීමක් සිදුවේ. උපාදානය ඇති වෙනවා. ඒ උපාදාන ඇති වුණා කියන තැනම මොකද තියෙන්නේ? ඒ උපාදාන ඇති තැනම කාම භවය. කාම භවය, රූප භවය, අරූප භවය උපාදාන ඇති තැන. ඒ භවය ඇති තැන මොකද හම්බෙලා තියෙන්නේ? ජාතිය හම්බෙලා. භවය ඇති තැන ජාතිය. ජාතිය ඇතුළත මොකද හම්බෙලා තියෙන්නේ? ජරා මරණ හම්බෙලා. නැත්තම් දුක හම්බෙලා. මෙන්න මේක තමයි මූලාරම්භය. ඒකේ ඕස තමයි හොයාගෙන යන්නේ. එතකොට මෙන්න මේ විදිහට හොයාගෙන යනකොට භවයට හේතුව උපාදානයි. උපාදානයට හේතුව තණ්හාවයි. මෙන්න මේ ටික හම්බෙන්නට ඕනේ. ඊළඟට මේ විදිහටම උපාදාන විග්‍රහය රත් යම් කෙනෙක් අවබෝධ කරගත්තා නම් ඔහු සම්මාදිටපත් වුණා. එහි හේතුව තණ්හාව, තණ්හා හේතුව අවස්ථාවේ යන්නට ඕනේ. ඊළඟට තමයි මේ ප්‍රතිපදාව ආරෂ්ඨාංගික මාර්ගය. ආරෂ්ඨාංගික මාර්ගයේ ඒ තුළදී හම්බ වෙනවා. තවත් ප්‍රතිපදාවක් තියෙන කියලා වහම සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ කියනවා ඒ තමයි මේ තණ්හාව කියන්නේ තණ්හා තණ්හාංච පජානාති තණ්හා සමුදයංච පජානාති තණ්හා නිරෝධංච පජානාති තණ්හා නිරෝධ ගාමිනී පටිපදංච පජානාති තණ්හාව දැනගන්නවා තණ්හාව හටගෙන දැනගන්නවා නැතිව දැනගන්න තියෙන මාර්ගය දැනගන්නවා මොකද තණ්හාව තණ්හාව තමයි රූප තණ්හා සයිමියාවසෝ තණ්හා කාය රූප තණ්හා සද තණ්හා ගන්ධ තණ්හා රස තණ්හා පොට්ටබ්බ තණ්හා ධම්ම තණ්හා ධම්ම තණ්හා වේදනා සමුදයා තණ්හා සමුදය වේදනා නිරෝධා තණ්හා නිරෝධෝ සයිමේ පරිවර්තනිකෝමග්ගෝ තණ්හා නිරෝධ ගාමිනී පටිපදාව එතකොට දැන් අපි දන්නවා තණ්හාව ආරසාංගික මාර්ගයේ තණ්හාව කාම්බයි භව තණ්හා දුක් සමුදය විග්‍රහ වෙනවා එතකොට දැන් ආර ආර සත්‍යයේ දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදාව සම ඒත් ආරෂ්ඨාංග මාර්ගය ආර සත්‍ය විග්‍රහය දැන් අපි බලන්නට ඕනේ ඔන්න වරද්දගත්තු තැන් ගොඩක්. ඒ තමයි තණ්හාව රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ ධම්ම තණ්හා. දැන් අපි අද ගොඩක් වෙලාවට අර අපේ සක්කාය දිට්ඨිය නිසා අපි කැමති අපට බුදුරණවහන්සේ කියපු දේ මට තේරුණා කියලා තවත් ලකුණක් දී ගන්න. එනිසා අපි අර බුදුරණවහන්සේ කියපු වෙන තැනක කරුණු බුදුරණවහන්සේ කියපු හැම එකටම ගලපන්න හදනවා. එහෙම වැළපන්න ඕන බුදුරණවහන්සේම ධාතු ධාතු කුසල ටිකයි ආයතන කුසල ටිකයි පංචපාස්කන්ධය පටිසමුප්පාද මේ ඔක්කොම ටිකට ගලපලාම කියලා දෙනවා බුදුරණවහන්සේ. මොකද බුදුරණවහන්සේ කැමති සත්‍ය ධර්මය අවබෝධ කරගන්නවට. ආය බුදුරණවහන්සේ මේ මේ වෙනම පුද්දෙන් කියන්නේ සංගවල කියන දෙන්නේ බුදුරණවහන්සේ කියන්න පුළුවන් උපරිම දෙයක් කිව්වා. ඒ කිව්වේ දැනුමක් ඇති කරගෙන තේරුණා කියලා ගන්න නෙමෙයි. ඒකෙන් බුදුරණවහන්සේ දේශනා කරේ කුමක් සඳහාද? මේ ධර්ම දේශනා යෝනිසෝ මානසිකාරය සඳහා. අපිට ඕක අමතක වෙලා යනවා. ඒ සත් මාර්ගයට යමු වෙන්න. මේ එකම මාර්ගය ධම්මසංකල්ප සූත්‍රය දේශනා කරනවා. යෝ ඔබවන්තේ මජ්ජිමේ මජ්ජිම පටිපදා සතාර්ථයේ නමු සම්බුද්ධ චක්කකරණේ ඥානකරණේ උපසම්බය අභිඥාය සම්බෝධය නිබ්බාන සංවත්තේ මං ආරෂ්ඨාංග මාර්ගය හොයාගත්තා. මේ ආංශා ඉක්මවලා. පෙර නොයසිරු ඥානේ හොයාගත් ආරෂ්ඨාංග මාර්ගය. ඒතර ආරෂ්ඨාංග මාර්ගයටයි බුදුරණාහිසේ ධර්මයේ කියන්නේ. ආරෂ්ඨාංග මාර්ගයේ අරුණ උදා වුණා කියන ආරෂ්ඨාංග මාර්ගය කියන්නේ යෝනිසෝ මනසිකාර උදායි. එහෙනම් යෝනිසෝ මනසිකාර උදායි ධර්මයේ අපට තේරෙන එක නෙමෙයි. යෝනිසෝ මනසිකාර උදායි. අපට තේරුණා නම් ධර්මය අහලා නැහැ හරියට. අපට යෝනිසෝ මනසිකාර උදා වුණා නම් අන්න ධර්මය හරියට අහලා. එතකොට එහෙනම් මේ යෝනිසෝ මනසිකාර්ය උදාවීම පිණිස අපිට මේ ධර්මයේ තියෙන්න ඕන නිසා ගැළපෙන දෙයක් නෙමෙයි. තේරිච්ච දෙයක් නෙමෙයි. එතකොට මෙතන බුදුරණන් වහන්සේ තණ්හාව විග්‍රහ කරන්නේ රූප ශබ්ද ගන්ධ පොට්ටබ්බ ධම්ම තණ්හා. කාම්බයි බෝධන්නා විග්‍රහ කරන්නේ පටිසමුප්පාද දවදසංගේ ප්‍රත්‍යවශයෙන් විග්‍රහ කරනකොට. කොතනකවත් නෑ. නමුත් අපි විග්‍රහ කරනවා. මොකද අපිට දන්නවනේ. බුදුරණවහන්සේ ක්‍රියා කරන්නේ ඊළඟට මේ තණ්හාවට හේතුව කුමක්ද? වේදනාව. දැන් ඊළඟට මොකද තණ්හාව හරට හොයාගෙන යන්න වේදනාව හොයන්න ඕන. ඊළඟට කියන්නේ ඊළඟ ප්‍රශ්නේ වුණාට පස්සේ වේදනාව හොයනකොට ආය සම්මාදිට්ඨිය තියෙනවා කියලා. දැන් තණ්හාවට හේතුව වේදනාව. ඒතකොට දැන් මෙතන වේදනා විග්‍රහ තීම කරන්න පටන් ගන්නවා. අපි දන්න සියලු වේදනා ටික. මොකද්ද? සැප දුක දුක් ටික. බුදුරණවහන්සේම කියන්නේ. බුදුරණවහන්සේ දේශනා කරන චක්කු සම්පස්සදා වේදනා. සෝත සම්පස්සදා වේදනා. ගහන සම්පස්සදා ජීව කාය මනෝ සම්පස්සදා වේදනා. සැප දුක දුක් මුසුක කිසිම බුද්ධ දේශනාවක පටිසම්පාද දවස සංගය ඉස්තර ගන්නේ නැහැ. නමුත් අපි දන්නවා ඊට වඩා. අපි දන්නවා. බුදුරණවහන්සේ චිත්තායතන සිඹරක සූත්‍රය. ඇවිල්ලා අහනවා සිඹරක සැප දුක හදන්නේ කවුද? බුදුරණවහන්සේ නිකන් කියන්නේ වේදනාව ස්පර්ශ විතරක් කියලා. ස්පර්ශයෙන් තමයි සැප දුක හැදෙන්නේ. ස්පර්ශයෙන් තමයි ඒක හැදෙන්නේ. ස්පර්ශය වෙන්නේ. හැබැයි සැප දුක කියන කාරණාව දැනුනේ පුද්ගලයාට. කෙනෙකුට සාපේක්ෂව. ස්පර්ශයෙන් සැප දුක හදනවා කියලා හටගත් බව දැකපු දැනදීම පටිච්චසමුප්පාදෙම හම්බෙලා යාට. පුජ්‍යලත්වයේ වැරදි කියලා හම්බෙලා. තිම්බරක සූත්‍රයේ බුදුරණවහන්සේ සැප දුක සමානව නෙමෙයි අනුව නෙමෙයි කොහොම සැප දුක කියලා කියන්නේ හට ගන්න ආකාරය සැප දුකට හේතු විග්‍රහ කරන අවිද්‍යාපත්‍ය සංකාරපත්‍ය විඥානපත්‍ය නාම රූප සලආයතන පස්ස වේදනා තණ්හා උපාද මොහජාචරා මරණ ඔන්න ඔයක කියන සැප දුකට හේතු එතකොට බලන්න එහෙනම් අපි විග්‍රහ කරන්න කිව්වොත් එහෙම අපි අර දන්න ඔක්කොම කියනවා බුදුරණවහන්සේ කියන්නේ ඒක බුදුරණවහන්සේ ගලපන්න නෙමෙයි ධර්මයේ දුන්නේ මේක කොහොම ලේබල් කර කර ගලප ගලපින්න නෙමෙයි බුදුරණවහන්සේ ධර්මය දුන්නේ. ගැලපුණාට තමන් හසු වෙන සතුටු වෙන්න නෙමෙයි ධර්මයේ දුන්නේ. යෝනිසෝ මනසිකාරය කරලා තමන් ඉන්න තැන වැරදි කියලා මේ තමයි සක්කායදිට්ඨිය හරිනම් අය අපට ධර්මයක් අහන්න ඕනේ තමන් ඉන්න දේ හරින තමන් ඉන්න දේ වැරදි කියලා ඒක ඒක අයින් වෙන විදිහේ ප්‍රතිපදාවක් වයි බුදුරණස්තන. ගලපන්න දෙයක් නෙමෙයි. දැන් අද අපි ගලප ගලප ඉගෙන ගන්න දෙයක් තියෙනවා නිස්කෝලේ විෂයන් වල. ඒ වගේ ඉගෙන ගන්න දෙයක් නෙමෙයි. අපිට මේ නිකන් ඔහේ ඉන්න ගම හරි මේක මෙහෙමයි මේක මෙහෙමයි කියලා ලේබල් කරන්න දෙන්නේ. එහෙම කරන්න හම්බුණා නම් ඒ හම්බ වීම තුළ එයාට බුදුරජාණන් වහන්සේ දෙන මාර්ගයේ යෝනිස මනසිකාර උත්පාදේ වෙලා නැහැ. එයා සක්කාදිට වැඩෙන ප්‍රතිපදාවක් කියලා. ඒයි සමන්ට ගැලපුණා. ආ මේ චෛසිකේ මේ මේ මේ කලාපේ මේ මේ මේ ධාතු දෙක මේ කියචා තමන් ගලප ගලප ආද මම මේකට ඇලෙන්නේ නැහැ. හැබැයි ඇලෙන මම ඉන්නවනේ. මම ඇලෙන්නේ කියලා හිතාගත්ත මම මනසලාප අරමුණත් එක්ක හිතාගත්ත ආව පංචපාස්කන්ධේ රූප වේදනා සංඥා සංකාර විඤ්ඤාණ මම කියලා අරගෙන. එතන අවිද්‍යාවපත්තෙන් හටගත්ත මනාව එතන නැණි තියෙන්නේ. ඒක තුළ හටගත්ත පංචපාස්කන්ධ මම කියලා අරගෙන. බලන්න කොච්චර මේකට අහු වෙනවද? ඒකයි බුදුරණවහන්සේ දේශනා කරන අශ්වමයක් 100කට පල්ල ඈතින් එළලා එවැනි එකකට විදිනවට වඩා අමාරුයි සක්කාය දිට්ඨිය කඩන්නේ. කොහෙන් ගත්තත් අහුවෙන. ඊළඟට දැන් මෙතන බැලුවොත් වේදනා විග්‍රහ කරනවා චක්කු සම්පස්සජාදී වේදනාපත්යෙන් කුරුප තණ්හාදී තණ්හාව. දැන් අපි දාගත්තොත් චක්කු සම්පස්සජාදී වේදනාවට සපදුක දුක්ඛම සුඛ රූප තණ්හා කාම භව භව තණ්හා. ඒකවල පටිච්චසම්පද කතා කරන්න දෙයක් නැහැ. ඒ එතකොටම ආය පරිසම්පාදේ අර ජරා මරණ දුක දක්වා යන්න දෙයක් නෑ. ඔක්කොම එතකොට කතා වෙලා ඉවරයි. අයි සැප දුක දුක්කම දුක හම් වෙන කෙනෙකුටනේ පුත්තලෙකුට. ඒ විතරක් නෙමෙයි. සැප දුක දුක්කම දුක දැම්මට පස්සේ කර්ම වාදයට මේ ලෝකේ ඔක්කොම කර්මයෙන් හම්බෙන්නේ. සැප සහ දුක සහ දුක්කම දුක ඒකත් තහවුරු වෙනවා. ඇයි? අතීතේ කර්මයක් ඒකත් ගැලවෙන්නේ නැහැ. දැන් සැප දුක දුක්කම දුකට මේ පත් විග්‍රහ කරගෙන ගියාම ඒ අතීතේ කරපු දේත් එක්ක දැන් කලින් අවිජ්ජා සංකාරයෙන් එහෙනම් සැප දුකට කිසි විදියකින් ගැලවිල්ලක් නෑ අපට සියල්ලක්ම හම්බ වෙන්නේ සැප දුක දුක්ඛම සුඛ මෙන්න මේ හේතුට පිණිස ගැලවන්න බෑ ගැලවෙන්න විදියක් නෑ අර බුදුරණවහන්සේ සිස්සායතන සූත්‍රයේ අන්‍යාසංකාරණ චෝදනා කරන චෝදනාව අපිම ඇති කරගෙන ඒ මේක සැප දුක දුක්ඛම සුඛ දාලා ඒ සියලු දෙයක්ම කර්මයක් එක්ක ඒකට වැටෙනවා. ඒ අතීත හේතුත් එක්කනේ හම්බලා තියෙන්නේ. එතකොට එහෙනම් බලන්න අපි මේ පරිසෝපාද විග්‍රහය අපේ හිතමනාපිට අපි ගලප ගලප හිතේ කියලා වැඩක් නැහැ. යෝනිස මනසට උත්පාදේ වුණ නැත්තම්. ඊළඟට තමයි බුදුරණවහන්සේ විග්‍රහ කරන ආර්ය සත්‍යදී දුක්ඛාර සත්‍ය විග්‍රහ කරනකොට ජාති ජරා ව්‍යාධි මරණ ශෝක දුක සහ තව දුකක් නෙමෙයි සංසංච උපාස්කන දුක. සංකිට්ඨේන හපුලවලා කියන්නේ. වෙන දුකක් නෙමෙයි යහපව තව දුකක් නෙමෙයි. අපි අපි වෙනම දුකක් හිතා ගන්න පංච උපාස්කන්ධ කියන්නේ. හකුලවා කියනවනම්. ජාති දුක කියන්නේ පංච උපාස්කන්ධ දුකක්. පංච උපාස්කන්ධයක් සකස් වීමක්. අමුත අපට හම්බෙන්නේ නැති නිසා අපි ජාති කියලා අරගෙන. ඒ පංචපාස්කන්ධයක් කියලා හමුනොත් ඒ දුකට හේතුව මොකද්ද? ඒ සැප දුක් දුක සැප දුක අදුක්කම සුඛ කියන ඒ වේදනා සහ ඒ පංචේපාස්කන්ධයේ තියෙන වේදනා සැප දුක අදුක්කම සුඛට හේතුව තණ්හාව මොන තණ්හාවද කාම තණ්හා භව තණ්හා විභව තණ්හා දුක්ඛ සමුදය සත්‍ය යායන් තණ්හා පූර්ණ භවික නන්දිදාසහගත සතරසත්‍රාමි නන්දිනේ හේති දන් කාම තණ්හා භව තණ්හා විභව තණ්හා කාම භව විභව තණ්හා හේතුව මොකටද අන්න සැප දුක දුක්ඛ සුඛ කියන මුජ්ජලියකට හම්බෙච්ච වේදනාවට ඒක හේතුව. තව පටිච්චසමුප්පාදේ වේදනා හේතුවෙන් තණ්හාව. පටිච්චසමුප්පාද විග්‍රහය තියෙන්නේ වේදනා චේතන තණ්හාව ඇතන. කොතනකවත් පටිච්චසමුප්පාද විග්‍රහ කළා නැහැ. තණ්හාදිතන වේදනා ඇත කියලා. පටිච්චසමුප්පාද විග්‍රහ කරන්නේ වේදනාව චේතනයි තණ්හාව කියන්නේ. එහෙනම් අපි බලන්නට ඕනේ මේ වේදනාව ඇතිසන සංහාව ඇස කියන කාරණාව කොහොමද ගැලපෙන්නේ? දැන් අපි අරියම දාගත්තොත් අපට පරස්පර විරෝධී බවක් හම්බෙනවා. ඒ සංහාවෙන් කාම්බායි භව සංහාවෙන් තමයි සැප දුක දුක්ඛ සුඛ හම්බෙන්නේ. පරිසම්පාදයේදී දාගත්තොත් කාම්බායි භව සංහාව සැප දුක දුක්ඛ සුඛ සැප දුක දුක්ඛ සුඛින් කාම්බායි භව සංහාවට යනවා. වැරදි ගැලපෙන්නේ බුදු දේශනාවට පරස්පරයි. ඔක පිටා ගන්න. ඒ අපට තේරෙනවා පද පද ගැලපිල්ලක්. අර්ථය වැහිලා විචක්ෂණය නැති වෙලා අන්න මාර්ගය වැහිලා යනවා. සක්කායදිට්ඨිය වැඩිලා. එහෙනම් බලන්නට ඕනේ අපි අපට ගැලපෙන එකක් එක්ක දෙන්න. මේ බුදුරන් වහන්සේ පෙන්වා දුන්න විග්‍රහයත් එක්ක. බුදුරන් වහන්සේ පෙන්වා දුන්න විග්‍රහයත් එක්ක විතරමයි අපිට මේ මාර්ගය ඉවර වෙනවා. එන්න හැබැයි ඒක ඒ විදිහට ඉගෙන ගන්නට වෙන විදිහකට ඉගෙනගෙන හරියන්නේ ධාතු ධාතු වශයෙන් ඉගෙන ගන්න. පරිස්සම් පරිස්සම්පද වශයෙන් ආයතන ආයතන වශයෙන් පංචපාසල් පංචපාස්කන්ධ වශයෙන්. ඒක පෙන්න විග්‍රහය ඒ විදිහට ඉගෙනගෙන බුදුරන් වහන්සේ පෙන්න පූජ්‍ය පිටරේ අපිට කතා කරන්න පුළුවන්, හිතන්න පුළුවන්. හැබැයි අවබෝධය වෙනකොට එයාට සත්‍ය අවබෝධ වුණා. අවබෝධ වෙච්ච දේ ඉස්මතු කරන්න පුළුවන්. ඒ විග්‍රහය ඉදර. වෙන විග්‍රහයකින් ඉස්මතු වෙනවා නම් ඒට තව ශාස්ත්‍රවරයෙක් බිහිවීම එයා ධර්මය අවබෝධ කරලා නැහැ. හරියට අහලා නැහැ. යෝනිසෝ මනසිකාරය උත්පාදේ වෙලා නැහැ. සම්මාදිට්ඨියපත් වෙලා නැහැ. මාර්ගයේ වැහිලා. මොකද අනිත් කෙනාට යමක් දෙන්නට තියෙන්නේ මාර්ගයේ ඉස්මතු වෙනම යෝනිසෝ මනසිකාරය ඉස්මතු වෙන්න යමක්. තේරෙන්න යමක් නෙමෙයි. පද ගැලපෙන්න යමක් නෙමෙයි. අර්ථය ඉස්මතු වෙන්න, පටිපුච්ඡාවිනිතාවට යොමු වෙන්න, විචක්ෂණ හැකියාව ඉස්මතු වෙන්න. කොන්වස්තුවති කියලා අර්ථය ඉවසන් දීම වෙන දෙයක්. එතනයි මාර්ගය හම්බෙන්නේ. නැත්නම් මාර්ගය හම්බෙන්නේ. එතකොට එහෙනම් බලන්න මේ අපි දන්න විදියට දාගන්න ගලපන්න ගියොත් කොච්චර වරදිනවද? මේ වේදනාව කියන්නේ මොකද්ද කියලා හොයන් යනකොට එතන පෙන්වන් දෙන්නේ බුදුරණවහන්සේ පටිසම්පාය තුළ චක්කු සම්පස්සජාදී ස්පර්ශ ආයතනේ ස්පර්ශයෙන් හටගත් වේදනාව. ඒ සතුටින් පිළිගැනීමම තමයි සදුපාදානීය ඒ උපාදානයේ තමයි භවයේ ගාති ජරා මරණ. මේ විදිහට හම්බෙච්චේ ජරා මරණ නැත්නම් අපට මේ දුක, ජාති දුක, ජරා දුක, මරණ දුක, ශෝක, පරිදේ දුක්, දෝමන දුක ආයස. මේ ඔක්කොමයි තේ මොකේද? ඒ ඔක්කොමයි තේ ජරා මරණ නැත්නම් දුක විග්‍රහ කරන්නට. ඒ දුක හටගත්ත දේ දුක, සැප දුක, දුක්ඛම සුඛ. එතකොට සැප කියන එක කුමක්ද? සංඛාර දුක්ඛයක් කියනවා. ඒක සකස් වෙච්ච දෙයක්. එයත් වෙනස් වීමට අයිති දෙයක්. අන්න විපරිණාම දුක්ඛ. සංඛාර දැකීමත් එක්ක. මේ න්‍යාය දකිනකොට මෙන්න මේ සැප කියලා හම්බ වුනේ මෙන්න මේ කෙනෙකුට සාපේක්ෂව හොඳයි කියලා ගැනීමත් එක්ක. බලන්න මේ කොච්චර නුවණ වර්ධනය කරන්න ඕන ප්‍රතිපදාවක් මේකදී හම්බ වෙනවද? බුදුරණවහන්සේ දෙන්න ධර්මයේ එහෙනම් මෙන්න මේ ප්‍රතිපදාව අපට ඒ මාර්ගයෙන් හම් වෙන්නට ඕන. එතකොට අපි කතා කරා වේදනාවට හේතු සංහාවට හේතු වේදනාව. ඒතර වේදනාව කතා කරනකොට මොකද්ද වේදනාව? චක්කු සම්පස්සදා, සෝත සම්පස්සදා, ගහන, ජීවා, කාය, මනෝ සම්පස්සදා කියන මෙන්න මේ වේදනා කාය හය ඒ වගේම වේදනාවට හේතුව ස්පර්ශය ස්පර්ශයමයි වේදනාවට ගන්නෙ වේදනාව නිරුද්ධ වන්නේ ස්පර්ශය නිරුද්ධ වීම. එතකොට එහෙනම් අපි මේ ස්පර්ශය කියන කාරණා දක්වා අපි අද කතා කරන්න තියදුනා. වේදනාව දක්වා වේදනා හේතුව අපි එතනින් එහා කරුණු ටික ඊළඟ දවසේ සාකච්ඡා කරමු. හොඳයි එහෙනම් සයිබායික කාලයක් තියෙනවා ප්‍රශ්න අහන්න පෙරවන් සරණයි. සාදු සාදු සාදු හොඳමයි කල්යන මිත්‍රයනි මේ භාගික කාලයක් අපට ලබා දී තිබෙනවා. ඒ අවස්ථාවේ ප්‍රයෝජන ගන්න කියලා සිතනවා. තේරුම් ගන්න. ස්වාමීන් වහන්සේ මේ ධර්ම ඉගෙන ගන්නකොට අහලා තිබෙන සමහර දේශනාවල මේ කර්ම බලය සහ උපපත්ති බලය කියලා සල්නත් එහෙම හිතන එහෙම බලන එක හරිද ස්වාමීන් වහන්සේ එහෙම ප්‍රතිසම්පාදේ ගැලපෙන්නේ කොහොමද කියලා තෙරුවන් සරණයි අපි ලෝකයක කතා කරනකොට ලෝකයේ තියෙන දෙයක් එක්ක හිම කතා කරාට කමන්නේ ලෝකයේත් එක්ක. ඒ කියන්නේ අපි ඕන විග්‍රහයක් කමන්නේ මේ ලෝකයේත් එක්ක කතා කරාට. නමුත් පටිච්චසමුප්පාද න්‍යාය විග්‍රහ කරනකොට හම්බෙන්නට ඕනේ මොකද්ද? පටිච්චසමුප්පාදයේ සක්කායදිට්ඨිය හැරෙන යෝනිසෝ මනසිකාර උත්පාදින දෙයක්. අන්න බුදුරණවහන්සේ ඒ කිව්ව දෙයට අමතරව අපි දෙයක් කතා කරන්න යන්න බෑ පටිච්චසමුප්පාද කතා කරනකොට. අපට මේ ලෝකයේ අපි දන්නවා මෙහෙම දෙයක්. ඒ තමයි කර්ම විපාක කියලා. ඒක කර්ම විපාකේ කතා කරනවා. ඒ තමයි අවිද්‍යාවගතෝ යම් වික්‍රේ පුරුෂ පුද්ගලෝ පුඤ්ඤංචේ සංඛාරං අபிසංකරොන්ති පුඤ්ඤුක සම්මෝති විඥාන අපුඤ්ච අපුඤ්ඤංචේ සංඛාරං අபிසංකරොන්ති අපුඤ්ඤුක සම්මෝති විඥාන ආනිඤ්ඤංචේ සංඛාරං අபிසංකරොන්ති ආනුඤ්ඤුක සම්මෝති විඥාන එතන පටිච්චසමුප්පාදයක් කතා කරන්නේ නැතුව විග්‍රහ කරන්නේ අවිද්‍යාවගතෝ යම් පුරුෂ පුද්ගලෝ අවිද්‍යාවෙන් යුක්ත පුරුෂ පුද්ගලයා එතකොට ඉන්න කෙනෙක් එක්කමයි කතා කරන්නේ අවිද්‍යාව ප්‍රත්‍යයෙන් සංඛාර සංඛාරපත්තියෙන් ප්‍රත්‍යක්ෂ කියලා නෙමෙයි. දැන් ප්‍රත්‍ය වශයෙන් දකිනකොට අනිත්‍ය දකිපු තැනදී යද නිච්ඡන් තන් දුක්ඛන් යද්දක සදහත්තානි අනාත්මෙන් හම්බෙන්නේ. පටිච්චසමුප්පාදයේ දකිනකොට හම්බෙන්නේ අනාත්මය. අනාත්මය හම්බෙද්දී ආයි පුරුෂ පුද්ගලෙක් කතා කරන දෙයක් නෑ. එහෙනම් පුරුෂ පුද්ගලෙක් කතා කරනකොට නිත්‍යයි කියලා හම්බෙච්ච ලෝකයේ ඉන්න පුද්ගලෙක් කතා කරනවා. අන්නේ පුජ්‍යලයට කර්මය කියලා දෙයක් තියෙනවා. එතකොට ඒ කර්මය සකස් වීමක් තියෙනවා. ඒ කර්මය ඊළඟ ජීවිතේ විපාක දෙන්න යන ස්වභාවයක් තියෙනවා. ආශ්‍රව ක්‍රියාකාරීත්වය ඇති නිසා යොමු වෙන ගතිය නිසා ආශ්‍රවයන්ගේ යොමු වෙන ගතියත් එක්ක අර කර්ම විපාක දෙන්න යන ස්වභාවයක් තියෙනවා. ඒ කර්මයට අනුව පරිසරය සකස් වෙන ස්වභාවයක් තියෙනවා. ඒකට ඔක්කොම තියෙනවා. කොතනද අවිජ්ජාගතෝ යම් පුරුෂ පුද්ගලෝ මේ නිත්‍ය සැප ආත්ම පදනම් වෙච්ච මේ ලෝකේ ගොඩනගෙන හැටි. ලෝකේ පවතින හැටි. ඒ ලෞකික සම්මාදිට්ඨියත් එක්ක. ඒ කාරණාව බුදුරයන් වහන්සේ නමක් ලෝකේ පහළ වුවත් නැතත් නුවණති මිනිසුන්ට තේරෙන එකක්. කියන්නේ නුවණ තියෙන මිනිසුන්ට අපේ බුදුරයන් වහන්සේ බෝධිසත්ව කාලේ ඊළඟට පසේ බුදුරයන් වහන්සේලාට කියලා දෙන්න පුළුවන් දෙයක්. පසේ බුදුරයන් වහන්සේට ඒ කාරණාව කියලා දෙන්න පුළුවන්. මොකද ඒක ඕනම ශාස්ත්‍රීය කෙනෙකුට ඕනම කෙනෙකුට නෝන තියෙන කෙනෙකුට පොදු කාරණාවක් තේරෙන එක. හැබැයි ඒක මේ හේතුඵල ධර්ම ඉස්මතු කරන බුදුරණවහන්සේ කියන පටිච්චසමුප්පාද ධර්මයට එක්ක ගලපන එකයි තියෙන තේරවසන. තෙරුවන් සරණයි අපේ ස්වාමීන් වහන්සේ මේ උතනදී මර නිබ්බේධික සූත්‍රයේත් වහන්සේ කිව්ව අර කර්ම කර්මක්කය වුණාට කර්ම විපාක ෂය වෙන්නේ නැති ස්වභාවය රහතන් වහන්සේට එතන පොඩ්ඩක් පැහැදිලි කරන ස්වාමීන් වහන්සේ අර සියලු දේවල් අපි මේ රාමුව ඉක්මවන ස්වභාවයේ තිබිලා ඇයි දැන් කර්ම කර්ම විපාක ෂයන වෙන්නේ රහතන් වහන්සේට කියන තර පොඩ්ඩක් නැවත පැහැදිලි කරන ස්වාමීන් වහන්සේ තේරුම් ගන්නයි තෙරුවන් සරණයි. මෙතන අපි බලන්නට ඕන දේ පටිච්චසමුප්පාද එක්ක මේ භවය කියන කාරණාව කොහොමද කියන්නේ නැහැ අවිද්‍යාව ශේෂ විරාග නිරෝධය නිරෝධය. දැන් අපි දන්නවා මේ ලෝකේ ඉන්න රහතන් වහන්සේ ඒක කතා කරන්න වෙනකොට ලෝක ප්‍රතිපදාවට આવොත් එතන එතන රහතන් වහන්සේ කියලා අපට ලෝකේ හම්බ වෙන කෙනාට අපි දන්නවා අඟුලිමාල ස්වාමීන් වහන්සේට විපාක අපි විඳපු දේක් තියෙනවා. ඒක කතා කරන්නේ ලෝකීය අවදයක් එක්ක. එතකොට ඒක කතා කරන්න තියෙන්නේ ඒ විපාකයෙන් හම්බ වෙන්නේ කොතෙක්ද ආශ්‍රෝ ක්‍රියාකාරීත්වය අතීතයක් ආශ්‍රෝ ක්‍රියාකාරීත්වය අතීතනදී සසර ගමන් කිරීමක් කියනවා ඒ සසර ගමන් කරන ස්වභාවයත් එක්ක අන්න විපාකයේ විදවීමක් කියලා ඒ විපාකයේ මනෝභෝධයක් එක ලැබිලා එතකොට ආශ්‍රෝ ක්‍රියාකාරී දුරුණාට පස්සේ අන්න සම්පූර්ණ නිවිලා එතකොට කිසිදයක් කතා කරන්න බෑ. මොකද කතාව ඔක්කොම ඉවර වෙලා. ප්‍රඥාත් ඉවර වෙලා. හැබැයි අපට මේ ලෝකේ රහතන් වහන්සේ විග්‍රහ කරන්න පුළුවන්. ඒ කියන්නේ ලෞකික සම්මාදිට්ඨියත් එක්ක මොකද මඤ්ඤණාව තියෙන්නේ මඤ්ඤී කියන එකට මාමඤ්ඤී නෙමෙයි. ඒකත් එක්ක හම්බ වෙනවා ලෝකේ. ඒ ලෝකයේදී රහතන් වහන්සේට හම්බ වෙනවා. ඒ හම්බෙන් රහතන් වහන්සේට කතා කරනවා මෙන්න මේ විදිහට මෙහෙම විපාක හමුරාසය. ඒ හම්බ වෙන්නේ ලෝකීය ප්‍රඥාප්තියත් එක්ක. එහෙම නැත්නම් ඒක ඒ ඒ විග්‍රහයම. ඒ කියන්නේ ඒ විග්‍රහයම හැමෙන් ලෝක ප්‍රඥප්තියරනේ. අවිජ්ජාගතෝ යම් පුරුෂ පුද්ගලයාත් එක්කනේ කතා කරන්න තියෙන්නේ. එහෙනම් ඒ ප්‍රඥප්තිය කතා කරන්න තියෙන්නේ ඒ විග්‍රහය කතා කරන්න තියෙන්නේ ඒකත් එක්කම. මොකද ඒ අවිජ්ජා පත්‍යා සංඛාර කියලා කතා කරන පරියායතම යෙදෙන්නේ නැහැ මොකද්ද? පුඤ්ඤංචේ සංඛාරං, අපුඤ්ඤංචේ සංඛාරං, ආනන්ජංචේ සංඛාරං කියන ප්‍රඥප්තිය දෙන්නේ නැහැ. නාම රූප විඥාන ක්‍රියාපදත්‍ය අචේතන තමයි සියලු ප්‍රශ්න අපි සියලු පැනවීම තියෙනවා. ඒ කියන්නේ මේ පටිසම්පාද ක්‍රියාකාරකත්වයත් එක්ක. මේක ඉක්මවම යන සියලු ප්‍රඥප්ති ඉක්ම වෙනවා. සියලු ප්‍රඥප්ති ඉක්ම වීමදී අර කිසි දෙයක් විග්‍රහයක් නැත්නම් ඒකක්වත් කතා කිරීමට යොදන්න බෑ. මොකද හේතුව එහෙම කතා කරන්නේ මොහොත් ඒක ආපහු පැනවීමක් සංකතයක්. එහෙනම් අර පරයයක් අපිට කතා කරන්න තියෙන්නේ ලෝක පරයයට ඇති දෙයක් ලෝක පරියායතිදී ලෝක පරියායකමයි කතා කරන්න තියෙන්නේ. ඒ පරියාය පටිසම්පාද න්‍යාය දකපු තැනක පටිසම්පාද කියන්නේ වෙනම පැත්තක තියෙන නැත්නම් මේක ඇතුළේ තියෙන වෙන එකක් නෙමෙයි. පටිසම්පාද කියන්නේ මාර්ගයක්. ඒක හම්බෙච්ච තැනදී අර ඔක්කොම නිස්සභාය වෙනවා. ඒක හම්බ නොවීමේදී ඒ ඔක්කොම ගොඩ නැගෙනවා. එහෙනම් ඒ හම්බ නොවෙන තැනදී ගොඩ නැගිච්චදී කතා කරන්න වෙන්නේ එය හම්බ නොවුනා කියන කාරණාව මත පදනම් වෙලාමයි. මොකද අර කාරණා කතා කරන්න බෑ. ඉතින් ඒ නිසා අපි දන්නවා අඟුලිමාලා විසංහාසලාට විවිධ දේවල් විපාක විදිහින් ආදී හම්බුන. හැබැයි ඔය ඔක්කොම කතා කරන්න වෙන්නේ කුමක් එක්කද? පටිච්ච සමුපාදය නම් වූ ධර්මය කතා නොවීම ඒ දර්ශනය කතා නොවීමත් එක්කයි ලෝකේ පැවැත්මකදී හම්බ වෙච්චදී ඒ ලෝකේ පැවැත්මදී නැතිලා ඒ විග්‍රහය තියෙනවා දැන් අපි දැන් රහතන් වහන්සේ ගැන කතා කරන්න රහතන් වහන්සේ ගැන විග්‍රහ කරන්න මේ ජරා මරණ නැති කරා කියලා විග්‍රහ කරනකොට නැවත උපදින්නේ නැවත මැරෙන්නේ නැහැ. ඒ ඔක්කොම අපට මේ ලෝකේ පේන දෙයත් එක්ක විග්‍රහයක් කරන්න වෙනවනේ. බුදුරජාණන් කොට්ටිත සූත්‍රය පැහැදිලි කරන්නේ. මේ සාරිපුත්තු ස්වාමීන් වහන්සේ අතර සාකච්ඡාවේදී මේ රස විඳින වැළෙන්නේ නේ. එතකොට ඒ විග්‍රහය කරන්න ලෝකයට පණවන්න වෙනවා. නමුත් බුදුරණවහන්සේ දේශනා ගණනාවක පැහැදිලි කරනවා මේ ලෝකේ හටගන්නේ රූපය ඇත්තන ඇස ඇසිතන ඒ නැතිතන හටගන්නේ නේ එතකොට ඒ හේතුඵල ධමත් එක්ක විග්‍රහ කරනවා ඒ දැන් අර මට මතක කස්සප සූත්‍රයේ සංයුක්ත නිකායේ මාර්යයිල කියනවා ඔය ඇහැ මගේ ඔය රූපේ මගේ ඔය විඥානේ මගේ ස්පර්ශේ මගේ ඊළඟට ඔය කන ඔක්කොම මගේ කියනවා. නුඹලා මට අයිතිලා ඉන්නේ කියනවා. ඊළඟට බුදුරණවහන්සේ කියනවා ඔව් සෝගේ තමයි. ඔය ඔක්කොම උඹේ. ඒ ඔක්කොම උඹටයි අයිති. ඊළඟට බුදුරණවහන්සේ කියනවා ඇස නැතිකොට, රූප නැතිකොට, විඤ්ඤාණ නැතිකොට. ආ ඒක නැතිකොට කියලා මම යහ නැති වුණාම. ඒතොර නැති වුණාම ඔබ වෙන රහතන් වහන්සේ අන්න රහතන් වහන්සේ පරියාය. එතකොට එහෙනම් අපි මේ පරියායේදී එහෙම බලන්න ඕනේ. ලෝකයේ හම්බ වෙන දේදී ඒ විග්‍රහයදී එහෙම බලන්න. මේ දෙක පටලවා ගන්න ගියොත් මොකද පටලවා ගන්න හදත් පටලවා ගැනීමට අපි යොමු වෙන්නේමයි අපි අර ධර්මයේ අර වචන වචන ටික ගලපන්න කැමති නිසා ඒකට යෝනිසමනසිකාර උත්පාදයේ යොමු නොකර ගන්න නිසා එහෙම ගිය තැනදීම අපි ලෝකයේදී තවත් අපට දාගත්ත ප්‍රතිරූපකයක් වචන ප්‍රතිරූපකයක් පදරංජන ප්‍රතිරූපකයක් බවට පටිච්ච සමුප්පාදය හම්බ වෙනවා අර්ථය වැහෙනවා. පටිසමුපාද යෝනිසෝ මනසිකාරයක යෝනිසෝ මනසිකාරයකට දෙයක් බවට පත් වෙන්නේ පද වැන්නේ ප්‍රතිරූපකයක්ම වෙලා අර්ථය වැහිලා යනවා. ඉතින් ඒ නිසා අපි ඒක ඒ ආකාරයට තේරුම් ගන්නවා. තේරුම් ගන්න. ස්වාමීන් වහන්සේ මේ දැන් ස්වාමීන් වහන්සේ ඉස්සර දැන් පොඩ්ඩක් කලින් කියේ ස්වාමීන් වහන්සේ ඇස ඒ මායයට එහෙම කියන ස්වාමීන් වහන්සේ ඔතන මායය කියලා කියන්නේ එතකොට පංච උපාස්කන්ධයෙන් ගොඩනැගිච්ච සිතුවිල්ලකට නැත්නම් මොකද්ද කරනවා හැම වෙලාවෙම මේ මායя කියලා මේ එහෙම අර එකේ අදහස් ඉදිරිපත් කරනවා වගේ ඒ කතා කරන්නේ එතන ඇත්තම මාර දිව්‍ය පුත්‍රයා ගැනද සඳහන් වෙන්නේ පොඩ්ඩක් ඒ ගැන පැහැදිලි කරලා දෙන්න තේරුම් ගන්න. සරණයි බුදුරණවහන්සේ පුද්ගලයෙක් හැටියට පාපී මාරෝ වසවර්ති මාරෝ කියලා පුජ්‍යලෙක් ඇස්ස කතා කරනවා. මොකද මාරයා තමයි බලයෙන් අග්‍ර. ඒ ඔක්කොම බුදුරණවහන්සේ කතා කරනවා. ඊළඟට බුදුරණවහන්සේ පෙන්වලා දෙනවා මේ අර බාලිවද්ද සූත්‍ර අධිදේශන ගණනාවක බිලිවැද්ද උපමා කරලා මේ රූපයට අහුණා නම් මාරයට අහුණා සර් වේදනට අහුණා නම් මාරය මේ සද්දයට අහුණා නම් මාරයට අහුණා මෙන්න මේ විග්‍රහ කළා පෙන්නනවා. ඉතින් ඒ නිසා අපි ගොඩක් අය දැන් කතා කරන්න වෙනවා පටිච්චසමුප්පාද දර්ශනයකට යන්නේ නැතුව සත්‍ය දකින්න නැතුව අපි දැන් කතා කරනවානේ රහතන් වහන්සේ තැන වෙන්නේ නැහැ කියලා. ඒක සත්‍ය දර්ශනයේදී හම්බෙන්නේ. සත්‍ය දර්ශනය හම්බෙන්නේ නැති තැනදී රහතන් වහන්සේ ඉන්නවනේ. ඉන රහතන් වහන්සේට ගම් පෑන් දුන්නානේ පින් සිද්ධ වෙන්නේ. මේ ලෝකේ තියෙනවනේ. නැති වුණොත් ඒ නිසානේ ලෝකෙට යන්නේ. හැබැයි සත්‍ය දකින්න තැනදී රහතන් වහන්සේ පැන වෙන්නේ නැහැ. රහතන් වහන්සේ පැන වෙන්නේ නැතිනම් සත්‍ය දකින්නකොට අනිත් කිසිලියක් පැන වෙන්නේ නැහැ. ලෝකේ සියලු දේ හේනියක් කියන්නේ ඒ සත්‍ය දැකලා නිව නිවීමත් එක්ක කතා කරනකොට. එහෙම නැතුව කතා කරන ලෝකේ පැන ලෝකේ පැවැත්ම කතා කරනකොට බුදුරණවහන්සේ ඉන්නවා, තාතණවහන්සේ ඉන්නවා ලෝකේ තියෙනවා. එතකොට මාර්ගයක් තියෙනවා. ඒ මාර්ගයේ පැවැත්මක් තියෙනවා. මාර්ගයේ පැවැත්මත් එක්ක මාර්ගයේ බලපෑම තියෙනවා. හැබැයි ඒ දැන් අපි පුංචි උදාහරණයක් ගත්තොත් මේ විදිහට බුදුරණවහන්සේ අර විග්‍රහ කරලා පෙන්නන මේ ලෝකේ පැන ලෝකේ අපි අහුවෙලා යන හැටි විග්‍රහ කරලා පෙන්වන තැනදී දැන් පංචීපාස්කන්ධ ආයතනයන්ට අහුවීම මායයට අහුවෙලා. හැබැයි ඒකෙන් නිදහස් වෙනවා මායයෙන් නිදහස් වෙලා. එතකොට අපි හිතන්නේ මේ වගේ කාරණාව අපි හිතමු යම් කිසි කෙනෙක් අපිට අපේ පාලකයා සම අපිටම පුංචි හිරගියක් ලොකු හිර බන්ධනාගාරයක් වන්දනාගාර සම්පූර්ණයෙන් කොටු කරලා රකඩ වලින් දාලා කොටු කරලා තියෙනවා. එහෙම තියෙනකොට දැන් එතන බලා ගන්න කට්ටිය ඉන්නවනේ. මේ හිරගෙදර. එතකොට ඒ හිරගෙදරට වෙලාම හිරගෙදර කටයුතු ටිකක් කරගෙන කිසිම ප්‍රශ්නයක් නැතුව එහෙම ඉන්න කෙනාට ලොකු අවධානයක් යොමු කරලා මුකුත් කරන්න දෙයක් නැහැ. හැබැයි යම් කෙනෙක් දඟලනවා නම් මේකෙන් පණින්න හිරෙන් පනින්න. එයා හැම වෙලෙම උත්සාහ කරන්නේ කොහොම හරි පනින්න නම් අර එතන ඉන්න ජේලර්වරු ඔක්කොම කට්ටිය අවධානය යාට වැඩි. කොහොම හරි උත්සාහ කරන්නේ මොකටද? ඒකෙන් පන්නවන්න නැතුව ඉන්න. හිරගේ ඇතුළටම දාන්න. ඔන්න ඔය වගේ තමයි මේ මායයා, ඔසවත්ති මායයා, කාපි මායයා. මෙන්න මේ මායයාගේ තියෙනවා යම්කිසි ඒ කියන්නේ අපි ඇස කරනාකේ දිවකය මන මේවට එක පැවැත්මත් එක්ක තියෙනවනම් අයි ඒ ගැන බලන්නවත් දෙයක් නැහැ. හැබැයි නිදහස් වෙන්න දඟලන දෙන්නලින්දී අර ජීල දරන උත්සාහය වගේ එයාට වැඩි අවධානය වැඩි. එතකොට තමයි අර මේ ප්‍රධාන ජීල කෙනෙක් ඉන්නවා හරි නැත්නම් අර ඔක්කොම ටිකයට අර ආරක්ෂාව ගොඩ තියෙනවා හරි තේරුම් ගන්න පුළුවන්. නැත්නම් අර අර අර විරේ අරගෙන ඉන්නකොටම ආයේ ඉතින් එහා එයාට මේ කවුරුත් භාවෙමත් මුකුත් ප්‍රශ්නයක් නැහැ. අන්න ඒ වගේ මේ මේ ඔක්කොගෙන් ප්‍රවැත්මත් කියනවා මේ ප්‍රශ්නේ නැහැ. ප්‍රශ්නේ තියෙනවා ඉන්දහසන හදනකොට. ඉතින් ඒ නිසා අපට ඊට වඩා විග්‍රහයක් අපි තේරුම් ගන්න බෑ බුදුරණවහන්සේ පෙන්න උදාහරණවල තියෙන කාරණා ඊළඟට බුදුරණවහන්සේ පෙන්නපු කාරණු එක ගන්නවා මිසක් වෙන කිසි දෙයක් කතා කරන්න බෑ. ඉතින් ඒ නිසා මේ මායයා කියන පුජ්‍යලයක් බලයෙන් අග්‍ර පුජ්‍යලයක් ඉන්නවා. එතකොට එයාගේ බලපෑමක් තියෙනවා. ඒ වගේම පංචපාස්කන්ධය නැත්නම් ඒ හතරින් පිළිගෙන නැත්නම් අසකරණාසි දිවකය මන ඇති බව ඒ සියල්ල මායයටට කියලා බුදුරණවහන්සේ පෙන්වා දෙනවා. මොකද මායя කියනවා මේක මගේ කියලා. බුදුරණවහන්සේ කියනවා කොතොගේ කියලා. ඉතින් බුදුරණවහන්සේ පෙන්වනවා ඒක මායයට කියලා. ඉතින් ඒ නිසා ඒ විදිහේ විග්‍රහයක් තමයි අපට තේරුම් ගන්න තියෙන්නේ. තේරුම් ගන්න. වෝකින් සම්. අවසර ස්වාමීන් වහන්සේ දැන් මේ සම්මාදිට්ඨි සූත්‍රයේ දැන් මෙතර දවස් කතා කරපු එකේ ඒ හැම හැම ක්‍රමයකම එහෙම දැන් අර හේතුපත්‍ය දහම ඉස්මතු වෙන විදිහට මේ හැම කොටස්ම විග්‍රහ කරේ සාරිපුත් ස්වාමීන් වහන්සේ දැන් අර ඒ වගේම අර ඥානවත් සූත්‍රයේ දැන් අර එහෙම එක එක කොටස් පරිසම්පන්න ධර්මවල එක එක පුරුක් අරගෙන ඒක තේරුම් ගත්තනම් අර නිවන් දොරේ හැටි හැටි ඉන්නවා කියන්නේ ඒ සම්මා දිට්ඨියට මේ පත් වෙනවා කියන කාරණාව වගේම එතනත් තේරුම් යන්නේ එතකොට ස්වාමීන් වහන්සේ දැන් මේ ඒ වගේ දැන් මෙතනත් ඒ එක එක කුරුක් වගේනේ අරගෙන කතා කරන්නේ දැන් ඔය එතන සම්මා දිට්ඨියටපත් වෙනකොට එතකොට දැන් එකක් හොයන්න ගත්තාම අර අවිද්‍යාව දක්වාම හම්බ වෙලාම මේ සම්මාදිට්ඨියටපත් වෙන්නේ ඒක. ඒක ගැන නිකන් විශේෂ සඳහනක් මෙතන නැත්තේ. ඒ කියලා නිකන් අද සක්කාව මේ පැහැදිලි කරලා දෙන්න සම්මාස තේරුවත් ගන්න. සරණයි. අපි එකක් හිතන්න ඕන කාරණාවක් තියෙනවා. ඒ තමයි පටිච්ච සමුප්පාදයේ අංග 12 පත්‍ය වශයෙන් සිදුවෙන ක්‍රියාකාරීත්වය ඒ ආකාරයෙන් දැర్శණය වීම ඒ ආකාරයෙන් වැටහීම නැත්නම් මේ විග්‍රහය කියන්නේ නුවණක් අවබෝධයක් සත්‍ය දැක්මක්. එතකොට ඒක කෙනෙකුට පුජ්‍යලයකට ප්‍රඥාව කියන සෝතපාන නොවි හැම එකක් නෙමෙයි. හැබැයි ওই විග්‍රහය අපි කරගෙන යනකොට බුදුරණවහන්සේ පෙන්වන්නේ මේ ලෝක නැති දෙයක් නෙමෙයි. ඒ කියන්නේ දැන් පටිච්චසමුප්පාද විග්‍රහයේදී මේ පෙන්නපු කාරණාවලට ප්‍රති පෙන්නකොට මේ ලෝකේ අපට හම්බ වෙන දෙයක්. ඒතර මේ හම්බෙච්ච කාරණාව හම්බුනේ මට. එතකොට මේ දැන් අපි ওই ප්‍රත්‍ය වශයෙන් හම්බුණා නම් සම්මාදිතේ නිකුත්. නමුත් ওই කාරණාව තනියම හම්බුණා ඒ කාරණාවක් ඇටියට මට හම්බෙච්ච කාරණාව. එතකොට යන්නේ මම මේක හොයන්න පෙළඹෙනවා. මේක හොයන්න පෙළඹෙච්ච තැනදී මේ කාරණාව එතකොට යාට හම්බ වෙන්න ඕනේ ඇත සහ නැත කියන අන්ත දෙක දුරු වෙන්නට සත්‍ය දර්ශනය යොමු වෙන්නට මේ හටගත්තා හටගත්තා කියන න්‍යායත් නැති වුණා නැති වුණා කියන න්‍යායත් තේරුම් ගන්න පරිසම්පාද න්‍යාය. ඊළඟට අවබෝධී විග්‍රහයදි කියනවා දුක්ඛ ඥාන, සමුදය ඥාන, නිරෝධ ඥාන, මග්ග ඥාන හම්බෙන්න ප්‍රතිපදාවක් තියෙනවා. කියන්නේ විග්‍රහයේදී සම්පූර්ණ ඥාන හතරම හම්බෙනවා. ඊළඟට තමයි හැම වෙලෙම මේකට යොමු වෙන්නේ යෝනිසෝ මනසිකාරයත් එක්ක. එතකොට අපිට එක කාරණාවක් භවයේ ඥාන. භවයේ ඥානය කියනකොට භවයේ සමුදය ඥාන. සමුදය ඥානය කියනකොට එහෙනම් බුදුරණවහන්සේ දේශනා කරන හේතුවත් ඵලයක් දෙකම යාට හම්බ වෙනවා. එහෙනම් හේතුඵලය දෙකම හම්බ වෙනවා. හැබැයි සමුදය ඥානය හැටියට උපාදානිය හම්බ වෙනකොට උපාදානිය කියන්නේ නිකම් ප්‍රඥප්තිය කල්පනාවක් වෙන්න බෑ. මොකද කල්පනාවක් තව පැත්තකට හපව කියලා. මොකද දර්ශනීය ඉක්මනට කල්පනා කරන්න කියලා. මේ සත්‍ය හරියටම හම්බුණා නම් උපාදානයෙන් භවයේ කියන එක එතකොට ඒක අපි පරිකල්පනාවකින් නම් උපාදානයේ කියන්නේ භවයේ හම්බෙනකොට උපාදානෙ හම්බෙන්නේ සත්‍ය දර්ශනයට ගිහිල්ලා නැහැ ආයේ කල්පනාවකට ගිහිල්ලා ආයේ අපි ලෝකයේ යම් කිසි දෙයකට මනසට වරමුණකට යොමු වෙලා ගිහිල්ලා එතකොට එන අපට උපාදානයේ පිළිබඳවත් ඒ සත්‍ය දර්ශනයේ හරියට හම්බෙන්න නම් උපාදානය හම්බෙලා තියෙන්න ඕනේ උපාදානේ හම්බුනොත් තමයි උපාදාන නැතිවීමේ භවේ නැහැ කියලා හම්බෙන්නේ. මොකද උපාදානේ නැති වෙන්නේ නැතිවීමෙන් කියලා කල්පනා කිරිල්ලකට කිව්වොත් ආය ආපස්සට ඇවිල්ලා මොකකටද අර ශ්‍රද්ධා රුචි අනුසෝ ආකාර පරිපස්ස දිටිනිච්ඡාරකන්තුට ඇවිල්ලා. මොකද අපි කල්පනා කිරිල්ලෙන් හොයන්නේ. ගැළපීමෙන් හොයන්නේ. නමුත් ගැළපීමෙන් හොයන එකක් නෙමෙයි අර 77 ඥානෙ විග්‍රහ කරන්නේ. එතකොට මේ ඥාන 77ට යමු වෙන්නේ. ඥාන 44ට යමු වෙන්නේ. ඒ යමු වීමක් එයාට ඇති වෙන්නේ. කල්පනා කිරීමේ ඉක්මවලා අතීතයේ අතීතය කියන්නේ ඒක ණය පැමිණිල්ල. එහෙනම් සත්‍යපන්න වශයෙන් ඒ කාරණාව හම්බ වෙන්න එයාට ඒක වැටහෙන්න තෝරන. ඒක වැටහෙන්නට නම් අන්න ඒකේ නිර්වෘල් භාවය තේරුම් ගන්න නැවත නැවත විමසීමකට යන්න. හැබැයි ඒ විමසීමට යා යමු වෙන්නේ අර හේතුඵල නොවන වැඩෙන විදිහට. මොකද පටන් ගත්තේ Tamanට තේරෙන කාරණාවයි. තේරෙන කාරණාවෙන් පටන් ගත්තේ එහෙම දෙයක් හම්බෙච්ච නිසායි හොයන්න පෙළඹෙන්නේ. හම්බුනත් හොයන්න පෙළඹෙන්නේ ඒ කාරණා හම්බෙලා ඒක හොයාගෙන යනකොට අන්න ටික ටික බුදුරණවහන්සේ කියපු විග්‍රහය ඔස්සේ තමයි ප්‍රඥාව වැඩෙනකොට ඒක හම්බෙන්නේ. අපි එකපාරට දැන් හරි උපාදානයේ භවය හටගත්තේ උපාදානයෙන් කියන එකපාරට හම්බෙනව නෙමෙයි. භවය හටගත්තේ උපාදානය කියලා ටික ටික පැහැදිලි වෙන්නට නම් මේ ක්‍රමයේ මේක අපි නිකන් ඔහේ හිතන් ගියාට එකපාරට තේරෙන්නේ නැහැ නේ. එකපාරට තේරෙනවනම් අපි දැන් අවබෝධ කරනවනේ. එහෙනම් අපිට ඒක නෝනින් විමසන්න වෙනවා. එහෙනම් නෝනින් විමසීමට යම් දේවල් ඒ ධර්මයේ තුලින්ම හම්බෙන්න ඕන. හැබැයි බුදුරණවහන්සේ කියපු දෙත් එක්කම අන්න ඒ විමසීමත් එක තමයි අහපව සද්ධාව කියන සෝආකාර පරිත්තක දිටිනිච්චාර කන්ති වලින් තොරව ඒ දැක්ම කියන්නේ. එහෙම නැත්නම් අපට උපාදානීය ස්වභාවය භවයට හේතු උපාදානීය උපාදාන ස්වභාවය භවයට හේතු උපාදානීය කියලා නිකන් විතරකයක් එක විතරක් නෙමෙයි යෝනිසමනසිකාරය කියලා කියන්නේ ඒක ප්‍රමාණිකෝලව නොනින් ඉමසීම. ඒකයි මහා ප්‍රධාන සූත්‍රයේ පටිච්චසමුප්පාදයේ පිළිබඳ බුදුරණවහන්සේ විග්‍රහ කරන්නේ යෝනිසමනසිකාරය පහළ වුණා දහ හට ගැනීම හම්බුණා හට ගැනීම හම්බුණා දහම් නැස පහළුණා කියලා උදාහරණයක් එක්ක වැහැදිලි කරනවා මේ පටිච්චසමුප්පාදය. ඒ කියන්නේ පටිච්චසමුප්පාද බව. බුදුරණවහන්සේ 12 නිකන් විග්‍රහ කරන්නේ 12 නිකන් කියලා දෙන්නේ පටිච්චසම්පන්න ධර්ම හැටියට වෙනින් වශයෙන්. මේ පටිච්චසමුප්පාදයක් හැටියට 12 තියෙන්නේ. පටිච්ච ඒක මොකද ප්‍රත්‍යක් වශයෙන්. ඒ දැන් අපිට ගත්තොත් මේ 12 12 ආකාරයක් හම්බෙන්නේ. ඒ කියන්නේ 12 විදියකට තියෙන. හැබැයි මේක ප්‍රත්‍යක් වශයෙන් ගන්නකොට පටිච්චසමුප්පාදයමයි. අවිද්‍යාපච්චය, සංකාරපච්චය, විඥානපච්චය, නාමරූපපච්චය, සලආයතනපච්චය, පස්සෝ පස්සපච්චය වේදනා වේදනාපත්‍ය සංඥා මෙන්න මේ ප්‍රත්‍ය වශයෙන් හම්බෙන්නේ. එතකොට මේ ප්‍රත්‍ය වශයෙන් හම්බ වෙනකොට මේ කාරණා අපි එක එක්කන දාගත්ත ප්‍රඥප්තිය ඔස්සේ අපට 12කට ගිහිලා තියෙනවා. ඒ ප්‍රඥප්තිය අපි තේරුම් ගන්න. හැබැයි මේක නුවණින් විමසනකොට ඒ බුදුරණවහන්සේ දෙන්න ප්‍රඥප්තිය තමයි අපට හම්බට තියෙන්නේ. වෙන කිසි දෙයක් නෙවෙයි. ඒ නිසා තමයි බුදුරණවහන්සේ මේ කාරණා ඔක්කොම මේ විදිහට කියලා තියෙන්නේ. ඉතින් අවබෝධය කරා යන්න අපට යෝනිසෝමනස්කාරය උත්පාදයට අපට ඒ දේ තුලදී සද්ධාරුචි අනුසව ආකාර පරිත්‍යාග දිටිනිච්ඡානක්කත් ඉක්මෝල හේතු හොයාගන්නට අපි හේතුව ගැන සෙවිය යුතු බවම යෝනිසමනසිකාරයත් එක්ක එයාට ඒ කාරණාව හම්බ වෙන දෙයක් යෝනිසමනසිකාර උත්පාදයට එක්ක. එතකොට ඒ නිසා තමයි බුදුරණවහන්සේ විග්‍රහ කරන්නේ ඔක්කොම විග්‍රහ කරන්නේ. නැත්තම් එකක් විග්‍රහ කරලා නිකන් වෙන තිබ්බා. නමුත් ඔක්කොම බුදුරණවහන්සේ විග්‍රහ කරන්නේ. ඒ වගේම ධාතු වශයෙන් හොයනකොට ධාතු වශයෙන් විමසනකොට ඒ ධාතු ටික කල්පනා කරගෙන යනවා. ආයතන විග්‍රහ කරනකොට ආයතන ටික කල්පනා කරන් යනවා. එතකොට මේ එකින් එක අපට වෙන වශයෙන් තමයි කල්පනා කරන්න තියෙන්නේ. හැබැයි කොයි විදිහට කල්පනා කරාද දැන් 17 විග්‍රහයේදී දැන් 17 විග්‍රහය ගත්තොත් අධ්‍යක්ෂ ධාතු සහ බහිද්ධ ධාතු. එතකොට එතනදී බුදුරණවහන්සේ මේ ඇස ආයතනය සහ රූපේ බාහිර කියලා විග්‍රහ කරන්නේ නෑ. ඇස ආයතනයේ එක්ක හටගන්න ආධ්‍යාත්මික ධාතුවත් බාහිර රූප ආයතනයේ එක්ක තියෙන බාහිර ධාතුවත් කියලා විග්‍රහ කරන්නේ නෑ. ඒකද පතරි ගතිය මම මේ ස්පර්ශ ඔක්කොම සිදුනාට පස්සේ ඒකද උපාදාන හේතුවත් ඉක්දාගන්න. එතකොට අන්න අර අපිට අර ඒ විදිහට පටලවා ගන්න බැරි වෙනවා. පටලවකට තොර දෙනවා. ඉතින් ඒ නිසා මේ විග්‍රහයේදී අපි බලන්නට ඕන හැම වෙලෙම පටිච්චසමුප්පාද ඉස්මතු වෙන විදිහට බුදුරණවහන්සේ පෙන්වපු විග්‍රහය. ඒකයි ධාතු වශයෙන් වෙනකොටත් උපාදානීය කියන කාරණාව හම්බෙලා උපාදානීය මේ හටගන්න ආකාරයට විමසීමට යොමු වෙන්න තියෙන්නේ. ආයතන වශයෙන් වෙනකොටත් ඒ කාරණාව විමසීමට යොමු වෙන්න තියෙන්නේ. ඒ වගේම පංචපාස්කන්ධ වශයෙන් වෙනකොටත් ඒ කාරණාව ඒ විදිහට විමසීමට යොමු වෙන්න තියෙන්නේ. පරිසම්පාද වශයෙන් වෙනකොටත් ඒ කාරණාව ඒ විදිහට යොමු වීමට තියෙන්නේ. හැබැයි අපිට ඕනම කාරණාවක් අපට දැන් තේරෙන කාරණාවක් ඔස්සේ යන්න තියෙන්නේ. හැබැයි මේ කියපු කිසි දෙයක් විවිධ දේවල් ඔස්සේ කියපු දෙයක් නෙවෙයි එකම කාරණාවකට විවිධ පැති ඔස්සේ බුදුරණවහන්සේ පෙන්වා දුන්න දේ. ඒකයි ධාතු වශයෙන් ආයතන වශයෙන් පටිච්චසමුප්පන්න වශයෙන් පංචමස්කන්ධ වශයෙන් විග්‍රහ කරන දේ පටිච්චසමුප්පාදයේ තුලදී අවිද්‍යා සංඛාර විඥාන නාම රූප සලආයතන පස්ස වේදනා සංනා උපාදාන භව ජාති මේ කොයි විදිහට විග්‍රහ කරත් ඒ හැම එකකින්ම අපි හොයාගෙන යන්නේ එකම දෙයක්. ඒ එකම දේ හොයන්නේ ඒ ඒ සමන්ත යමු වෙන කෝණයේ සමන්ත තේරෙන කෝණයේ එක දිනුවෙනින් ඉමසගෙන යොමු මේ තේරුම් ගන්න යමු වෙනසනදී අර සකස් වෙන පටිච්චසමුප්පාද න්‍යායමයි හම්බ වෙන්නේ. ඒක එක සාක්ෂාත් වීමක් වෙන්නේ. කල්පනාවක් නොවේ. අපි අනිත් හැම එකක්ම කල්පනාවක්. ශ්‍රද්ධා රුචි අනුසව ආකාර පරිවිතක දිටිනිචාරකන්ති එක්ක සාක්ෂාත් වෙන්නට ඕනේ. ඥානීය උදා වෙනවා. අවිද්‍යා හේතුව හම්බ වෙනවා. අවිද්‍යා හේතුව ඥානයට හම්බුණා නම් අවිද්‍යාව දුරු වීම අහපව කල්පනා කිරීමකට යොමු වීමක් නැති වෙනවා. ආය යෝනිසෝ මනසිකාරය කිරීමකට යොමු වීම නැති වෙනවා. එහෙනම් මාර්ගය ඉක්ම වෙනවා. ආර්ය ශ්‍රාංග මාර්ගයට ඉක්ම වෙනවා. අවිජ්ජාසයේ සිදුරාග නිරෝධ වෙනවා. අන්න එයා නිවෙනවා. අහපව බලහත්කාරයෙන් ඒකට නිවන්න සහ වෙන දෙයක් කරන්න දෙයක් නැහැ. ඉතින් ඒ නිසා ඒකේ ලක්ෂණ ප්‍රතිපදාව අපට ඒකත් එක්ක හම්බ වෙනවා. ත්‍රිවසරණයි. සරවතන සාමස මාත්‍ය දේශාවි ජාතිංච ප්‍රජානාති කියලා කියනකොට දේශනාවේ පැහැදිලි කරන සාමනස්ස දැන් ජාති සංජාති උක්කාන්ති අබිනිබන්ති කියලා තවත් පරයයි අහතින සාමු ශනික දාත්‍යයක් සහ ශනික දාත්‍යයක් සහ සාම්ප්‍රදායික දාත්‍යයක් කියලා. සාමනස්ස ඔය ක්‍රියාවලිය කොහොමද ප්‍රතිසම්පාදය ධර්ම න්‍යායට ඉස්මතු වෙන ඉදිරියට තේරුම් ගන්න සාමනස්ස. ඒකත් ඉගෙන ගන්න පොඩ්ඩක් හරි කියලා දෙන්න සාමනස්ස කියලා. තෙරුවන් සරණයි බුදුරන් වහන්සේ පෙන්නපු දැන් ප්‍රතිපත්ති ධාති ධාති සංජාති ඔක්ඛන්ති නිබ්බති අබිනිබ්බති කන්දානම් පාත භාව ආර්තනානම් පිටලව අයං උච්චි වික්‍රී ධාතිනි එතකොට මේ හැම එකක් තුළම අපිට මේ ගෝචර වන කාරණාවක් ඉස්කොස්සේ යම් වෙන දෙයක් තියෙනවා එතකොට ওই ධාතියේ තේරුම් ගන්න අනිවාර්යෙන් භවයේ තේරුම් ගන්නට ඕනේ එහෙනම් අපි බලන්නට ඕනේ මූලික බුද්ධ වචනේ තුනේ ජාතිය විග්‍රහ කරන තැනදී අපි ওই කාරණාවට යමු වෙන්න අවස්ථාවක් දේශනාව තුළ තියනවාද කියලා. ඒ දේශනාව තුළ කොතනකවත් සඳහන් වෙන්නේ නැහැ මූලික බුද්ධ වචනයත් එක්ක. එතකොට අපි එහෙම කතා කරන්න ගිය තැනදී අපට පටිච්චසමුප්පාදේ දැන් අපිටම තවත් විග්‍රහයක් අපි කතා කරොත් අපි මෙතන තවත් දානවා අපට මේ භවය නිසා ඔන්න ඊළඟට ගිහිල්ලා අපව ගෙනතර අපිට තේරෙනවා අපිට ගැළපෙනවා. මොන ඊළඟට අපිට දැන් ශනිකව හටගත්ත ශනිකව ඇති වෙනවා. හැබැයි අපිට මේ ලෝකෙට ගැළපෙනවා. අපි තේරුම් ගන්න යන කෝණෙට, ඒ කියන්නේ අපි ඉන්න ලෝකෙට ගැළපෙනවා. දැන් අපි කර්ම කරනවා ඊළඟට කියලා උපදිනවා. ඔන්න අපිට ලෝකෙට ගැළපෙනවා. ඒ ලෝකෙට ගැළපෙන ලෝක විග්‍රහයයි. ලෝකෙට ගැළපෙන ලෝක විග්‍රහය ඥානෙ වර්ධනය වෙලා නෙමෙයි. හැබැයි ඒක වැරදි නැහැ ලෝකෙට. ඒක ලෝකයට වැරදි නෑ. ලෝකෙන් ඈතර වෙන්නයි බැරි. ඒක ලෝක විග්‍රහයක්. හැබැයි ඒක පටිසම්පාද විග්‍රහය නෙමෙයි. ලෝකෙට ගැලපෙනවා. ඒ වගේම දැන් උපදිනවා දැන් මැරෙනවා. එතකොට ඒකත් අපිට ගැලපෙනවා. ඒකෙත් අපිට ලොකු ගැලපීමක් වෙනවා. දැන් අපිට නුවණ වර්ධනය කරගන්න නැතුව. අන්න ලෝකෙට ගැලපෙනවා. එහෙනම් මේක ලෝකයේදී ඔන්න අපිට හැම මොහොතක වෙනස් වෙන ගතිය. අපිට ලෝකෙට ගැලපෙනවා. අන්න ඔකත් එක තමයි අද ඔය විවිධ අය විවිධ තර්ක දාන ඊට පස්සේ මොකද්ද ඔය පටිච්චසමුප්පාදය තුල පටිච්චසමුප්පාද කියන ඊළඟ නෛචානිච්ච කියන මේ ප්‍රශ්න දාගන්නේ ඇයි අපි අර ලෝකේ අපට ගැලපෙච්ච විග්‍රහය අපි පටිසමුප්පාදයට ඔබගත්ත නිසා, ත්‍රිලක්ෂණයට ඔබගත්ත නිසා අර අනිත්තර වෙන වෙන අමුතුම විදිහට හිතපු කට්ටියන්ට හම්බුණා. ආ මේක තමයි මෙයාලා මේ දාගත්තේ. එහෙනම් ඔය ඔය කාරණා බුදුරණවහන්සේ කිව්වේ. ඕක දැන් වැරදිලා ඇවිදින්න. අන්න තව වෙන වැරදි අර්ථකථනයක් දෙන්න පටන් ගත්තා. ඒක වැරදි කියලා පෙන්වන දෙයක්. එතකොට මේ වැරදි කියලා පෙන්වන්නේ බුදුරණවහන්සේන විග්‍රහය නෙවෙයි. අපි ලෝකයේ අපට තේරිච්ච කරන පටිසම්පදිතේ ගලපපු නිසා. ඉතින් ඒ නිසා අපි ලෝකයේ තේරෙන කාරණාවට ලෝකයේ හැටියට තේරුම් ගන්න ඕනේ. ඒක අපි ලෝකයේ අපේ මානසිකව කියන්නේ අපිට මේ ලෝකයේ යම් කිසි ලෞකික සම්මාදිතේ ප්‍රවැත්මක් තියෙනවා. ඒකෙදී අපට ඒ හම්බෙච්ච ටික. මේ සියලු දේ ඉක්මන දෙයක් තමයි පටිසම්පාද. ඒකට අපි බලන්නට ඕනේ ඔය බුදුරණවහන්සේ වෙන විග්‍රහයත් එක්ක අර අපට තේරිච්ච විග්‍රහය ගැලපෙන්නේ ප්‍රත්‍යයෙන් උපම්බව ගැලපෙන්නේ කොහෙන් හරි පරස්පරයක් තියෙනවා. අන්න විචක්ෂණ හැකියාව හම්බෙන්නේ. මොකද අරක ගැලපුණේ. ඒ දේ වැටුනේ අපට අපේ කෝණෙට. ඒ දේ වැටුනේ අපේ කෝණෙට නම් අපට සම්මාදිට්ඨිය ඇති වෙනට ඕනේ දේ හම් වෙනකොට. සම්මාදිට්ඨිය හම්බ සම්මාදිට්ඨිය හම්බුණා නම් එයාට බුදුරණවහන්සේ ඒ දෙන්නම කාරණා හත් දෙකලා. ඉතින් ඒ නිසා ලෝකයේ මට්ටමින් අපට යම් කිසි දෙයක් තේරුම් ගන්න පුළුවන්. හැබැයි ඒක පරිසම්පාදයට එක්ක විග්‍රහ කරගන්න දාගත්තු තමයි ප්‍රශ්නේ තියෙන්නේ. මොකද ඒක බුදුරණවහන්සේ එහෙම පෙන්වා දීලා නැති නිසා අපි ලෝක විග්‍රහයේදී අපට යම් කිසි ප්‍රවැත්මක් කතා කරකට ප්‍රශ්නයක් නැහැ. ඒක ලෝකයේ තුල ප්‍රවැත්මක් විතරයි. ඊට පස්සේ බොහොම පින් සාල්මා සේවා දරුවන් සරණයි අවසරයි ස්වාමීන් වහන්සේ දැන් මේ මාත්‍ය කීයක අහද්දී මට මතක් වුණේ දැන් අර සමහර දේශනාවලදී يعني හරිම බුද්ධ දේශනාවක් නෙමෙයි ඉතින් අර විඥානයේ විපාකයක් විදිහට චක්කුසෝත ගාන්ජි එහෙම දැම්මම ඒක කර්ම විපාකයක් විදිහට දැම්මම ස්වාමීන් වහන්සේ කවදාද එතන කෙනෙකුට නිදහස් වෙන්න බෑනේ එතකොට දැන් බුදුහාමුදුරුවෝගේ පරිසම්පදයෙන් පෙන්න බුදුහාම පෙන්නන්නේ අවිද්‍යා සංකාර නිසා විඥාය නැත්තම් නාම රූප නිසා විඥානය. දැන් අරහිම ධම්මම් ස්වාමීන් වහන්සේ කරා. ඒක කවදාවත් කෙනෙකුට මොනවත් නිදහස් වීමක් කරන්න බැරි විපාකයක් කියලා දැම්මම ඒ වගේම ස්වාමීන් වහන්සේ ඒක මට තව අහුවලා තියෙනවා අර මේ අවිද්‍යාව නැතුව සකස් වෙන පරිසම්පාද. ඉතින් නාම රූපේ නාම නැතුව සකස් වෙන පරිසම්පාදය. ඒක ස්වාමීන් වහන්සේ ඔක්කොම සාධාරණ ප්‍රතිරූපකනේ ස්වාමීන් වහන්සේම බලද්දී. තේරුම් ගන්න. ජරවසරණ ඇතරම අපි බලන්න ඕන හැම එකම මූලික බුද්ධ වචනයත් එක්ක. එහෙම නොවුනොත් අපි අපි දැන් බුදුරණවහන්සේ දැන් අපි බලන්න හැවිලෙන් බුදුරණවහන්සේ වෙන්නකො මූලික න්‍යායත් එක්ක, ආර්ය න්‍යායත් එක්ක, ඊළඟට බුදුරණවහන්සේ අනිත් දේශනත් එක්ක, කුඹරක සූත්‍රය ගත්තම මේක ලස්සනට විග්‍රහ කරනවා මේ ওই කාරණා වැරදි කියලා. එතකොට අර ඔබතුමා කිව්වා වගේ අර කර්ම විපාක මේ මේ විඥාන එහෙම විග්‍රහ කරගෙන යනකොට සම්පූර්ණයෙන් ගැලවෙන්න බැරි විග්‍රහයක බුදුරණවහන්සේ එහෙම පැහැදිලි කරනවා. ඊළඟ නාම රූපය කියන කාරණාව අන්‍යෝන්‍ය ප්‍රත්‍ය ස්වභාවය කිසිම විදියකින් නාමයේ සහ රූපයේ පටික සම්පස්සයක් අදවැජන සම්පස්සයක් නැතුව සකස් වීමක් නැහැ. එතකොට මෙන්න මේ කාරණා ලක්ෂණ විග්‍රහ කරනවා. අවිද්‍යාවේ විරාග නිරෝධයෙන් සංඛාර නිරුද්ධ බව හේතු නැත්නම් ඵලය නැති බව. ඉතින් මේ විග්‍රහය ඔක්කොම බුදුන් වහන්සේ දේශනාවේ තියෙනවා. එතකොට එහෙනම් අපට ගැළපුණා නම් දැන් මම කියන්නේ මුලින් පැහැදිලි කරේ. ගැළපුණා නම් වැරදි යෝනිස මනසිකාරය හම්බුණා නම් හරි. ඒ කියන්නේ අපට ඔය ඔක්කොම ගැළපිලානේ. අන්න අපට රහතන් වහන්සේ බලවන්න පුළුවන්. ආ මෙහෙම මෙහෙම මෙහෙම වචනේම අව්‍යාකෘතයි. නමුත් අව්‍යාකෘතේ උත්තරයක් තියෙනවා. ඒක රහතන් වහන්සේ පනවනවා මෙහෙම. ඉතින් ගැළපිලානේ අපට. රහතන් වහන්සේ තේරෙන්නේ කාටද? පොතපනනවා. ඒතකොට ගැළපුණේ කොයි විදිහට? තමන් ග්‍රහණයට. දැන් ඉන්න තැනට. දැන් තමන් දන්න තැනට. හැබැයි බුදුරණවහන්සේගේ මාර්ගයේ මූලාරම්භය යෝනිසමංසකාරය. සම්මා දිට්ඨියටපත් යෝනිසමංසකාරය. යෝනිසමංසකාරයේ හම්බ වෙන්නට ඕනේ. නිකන් වචන ටිකක් ගලපන එක නෙමෙයි. ඉතින් ඒ නිසා අපි හොඳට බලන්නට ඕනේ මාර්ගයේ කියන කාරණාවත් එක්ක විස්තර කරන්නේ කොහොමද කියලා. හැබැයි අපට මම ඒක අර කලින් කිව්වේ ලෝකේ ඇති විග්‍රහයක් කොච්චර ඕනේ විදිහට විග්‍රහ කරලා ප්‍රශ්නයක් නැහැ. ඇත්තට මේ විග්‍රහයත් එක්ක අපට පුළුවන් ලෝකේ ඇති දේ විග්‍රහ කරපු දේත් එක්ක අපට ඇලෙන්නේ ගැටෙන්නේ නැතුව වාසය කරන්න. මගේ නොකරගෙන වාසය කරන්න. සිතිවිලිත් මගේ නෙවෙයි, ලෝකයත් මගේ නෙවෙයි. මගේ නොකරගෙන සහ ඇලෙන්නේ ගැටෙන්නේ නැතුව ඒ ලෝක විග්‍රහයේදී වාසය කරන්න පුළුවන්. හැබැයි සමාධියට ඇවිල්ෙන්නේ නැහැ. සක්කාදිටි ප්‍රහාණයෙන්නෙත් නැහැ. විමුක්ති සාක්ෂාත් වෙන්නෙත් නැහැ. ඔය ආලලකාරා මුද්දකරම් පුත්‍රය වගේම සක්සාස්තුරු ඔය කවුරුවත් නිකන් හිතට ආපුවා කිව්ව නෙමෙයි. ඔය ඔක්කොම කට්ටිය යම් කිසි ප්‍රතිපදාවක් එකයි. කොහොමද ආලලකාරා මුද්දකරම් පුත්‍ර කියන්නේ නම් ලෞකික සමාධිත්‍ය ප්‍රතිපදාවට ගියායනේ. එතකොට අනිත් සාස්තුරු පවා යම් ප්‍රතිපදාවක් ඉස්මතු කරා. ඒ ඉස්මතු කරපු ප්‍රතිපදාවෙන් තමයි දෘෂ්ටියට ආවේ. ඉතින් අන්නේ විදිහට ඒකට දෘෂ්ටියකට ආවේ ලෝකයේ තුල ඉඳලා අර ලෝකයෙන් ඈතර වීමක් පිළිබඳව 아무තු කල්පනා ගියා. හැබැයි ඒක යාලා හිතුවා නිවන කියලා. දැන් ඔය කවුද තුන්බජටිලියෝ ඔක්කොම කටේ රහත් වෙලා හිටියේ. ඒකට හිතාන රහත් වෙලා හිටියා කියලා. ඇයි? රහත් වෙලා හිටියා කියලා හිතාගත්තේ යාලා ප්‍රතිපදාවක් කරු කරා. එතකොට මේ ප්‍රතිපදාව තුළ යාට යම් දෙයක් හම්බුණා. හැබැයි ඔක්කොම ලෝකයේ තියෙන දේවල් එක එක විදිහට වෙන් කර කර වෙන් කර කර හම්බ වෙලා. ඒකට ඒකට යම් මර්ථකථන දුන්නා. ඒ නිසා අව්‍යාප්ත ප්‍රශ්න ඇති වුණේ. අව්‍යාප්ත ප්‍රශ්න වලදී උත්තර හොයන්න පටන් ගත්තා. ඉතින් ඔන්න ඔය විදිහේ දෙයක් අපට මේ ලෝකයේ තුලදී මොන විදිහට කතා කරත් ඒතරම් ප්‍රතිපදාවේදී බුදුරණවහන්සේ පෙන්නපු කාටවත් මේ ලෝකේ සම කරන්න බැරි. ඒ වගේම ඔය න්‍යාය සෝතපන්න කෙනාට විතරක් අවබෝධ වෙන්නේ. නිවීම පිළිබඳ සෝතපන්න කෙනාට විතරක් තේරෙන්නේ. මේතන ප්‍රතිපදාව වෙන ලෝකේ කාටවත් හම්බෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා අපි ඒ කාරණාව තේරුම් ගන්නට ඕනේ. යෝනිසෝ මානසිකාරය උත්පාදයකටයි ධහම තිබිය යුත්තේ. අපට ගැළපීමකට නෙවෙයි. අන්න ඒක හොඳට තේරුම් ගන්න. අපට ගැළපීමකට නම් ධර්මයේ ආවේ පද ප්‍රතිරූපකයක් එක්ක අපි ගලපගෙන යෝනිසෝ මානසිකාරයකට නම් ධහම ආවේ අන්න මාර්ගියට ඉවර වෙනවා. එහෙම නැත්නම් අපට ගැළපුණා නම් මාර්ගය ඉවර වෙන්නේ නැහැ. ඒ නිසා ඒක හොඳට තේරුම් ගන්න, තේරුම් අරගෙන දේශනාව කියන විදිහටම කල්පනා කරලා බලන්න. හොඳයි තෙරුවන් සරණයි. දැන් කාලයක් අවසන්. එහෙමයි ස්වාමීන් අපි එමනම් අද දවසේදී මේ සාකච්ඡාව නිමවට පත් කරමු. මම ඊටම ගෞරවයෙන් ශ්‍රීමති මහත්මියට ආරාධනා කරන්න. සවනස් විශේෂ වෙන්නේ සාකච්ඡාව නිමා කරන්න. ඉන්න අතරතුර අපි ගෞරවනීය ස්වාමීන් වහන්සේට අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ අද දවසේ සබහන්සේ පෙර පරිදිම ඉතාම ගැඹීර ධර්ම දේශනාවක් ප්‍රස්තුත ඉතා සරලාකාරයෙන් අපිට පැහැදිලි කරලා දුන්නා. මම අහන්න හිතාගෙන හිටපු ප්‍රශ්න කීපයක්ම මම අහන්න කලින් මහත්තුරු ඇහුවා. මට ඒවෙන් අප්‍රමාණ ප්‍රයෝජන ලැබුණා. ඉතින් ස්වාමීන් වහන්සේ අප සෑම සියලුම දෙනා විසින් රැස් කරගත් සියලුම කුසලාංශ ඔබ වහන්සේට ඉතාම ගෞරවපූර්වක පාද නමස්කාර පූර්වකව අනුමෝදන් කර සිටිනවා ස්වාමීන් වහන්සේ. මේ ආකාරයට බොහෝ කාලයක් ඔබ වහන්සේට ලෝවැසියාගේ හිතසුව පිණිස කටයුතු කරන්න ධෛර්ය ශක්තිය වීර්ය නිරෝගී භාවය දීර්ඝායුෂ ලැබේවා. ඒ වගේම ඔබ වහන්සේ පතන බෝධියකින් ඉතා සුව පහසෙන් මඟඵල නිවන් අවබෝධ කරගන්න මේ සියලු කුසල් ඔබ වහන්සේට පාරමිතාවක් වශයෙන් පූජා වේවා කියලා අනුමෝදන් කරනවා. ඒ වගේම ඔබ වහන්සේට උපස්ථාන කරන දායක පිරිසටත් වහන්සේගේ ආචාර්ය උපාධ්‍යයන් වහන්සේලාටත් මව්දෙමව්පියන්ටත් පරලෝකසපත් සියලුම ඥාති හිත මිත්‍රාදීන්ට දැන් ජීවත් සිටින සෑම සියලුම දෙනාටත් මේ සියලු පින් අනුමෝදන් වේවා. ඒ සෑම සියලුම දෙනා සුගතියම දක්ීවා. ඉතාසුව පහසෙන් මගපර නිවන් අවබෝධ කරගන්න හේතු වේවා වාසනාව වේවා. සිරුවන් සරණයි. සිරුවන් සරණයි. ගෞරවනීය සාන්වත්ස මම සමාවෙන්න මොහොතකට මම කල්‍යාණ මිත්‍ර මිත්‍රයන් මතක් කරන්න කැමති අපගේ කල්යන මිත්‍ර පූජ්‍යපාද අලව්‍ය අනුදස් ස්වාමීන් වහන්සේ විසින් ශ්‍රී ලංකා වේලාවෙන් සඳුදා දිනයන්හි දේශන පහමාරට පවත්වන ඒ පටිච්චසම්පාද විවරණ සාකච්ඡාවට කල්යන මිත්‍රයන් සම්බන්ධ වෙන අවස්ථා තියෙනවා සඳුදා දිනයන්හි අවස්ථා තියෙනායට ඉතින් ඒ සඳහා දැන් තමත් කට්ටිය දන්නවත් ඇති අදාළ ලින්ක් එකම ලැබිලා ඇති එහෙම නැත්නම් මම සවනසිස් වෙබ් අර විදිහට ලින්ක් එක අද දැම්මා. ඒකත් මතක් කරන්න හිතුණා. මොකද දී සතිය මට අවස්ථාව ලැබුණා කියලා සවන් දෙන්න. ඉතින් හැමදාම ආරාධනා කරනවා ඒ වැඩසටහනටත් එකතු වෙන්න කියලා. අවසරයි රෝගිසයන් වාසේ අවවාචරමින් අවස්ථාවක් ගන්නවා. සතරවන් සරණයි අද දවසේදීත් බුදුරන් වහන්සේ දාල තුන් බුද්ධ වචන සාකච්ඡා කිරීමෙන් ශ්‍රවණි ඔබ ශ්‍රවණය කරා මම දේශනා කරා අපි දෙගොල්ලම එකතුව සාකච්ඡා කරා. ඉතින් ඒ නිසා වටිනා කියන පිනක් ඒ වගේම විමුක්තායතනයක් අපි සියලු දෙනාට යොමු වෙන්න අවශ්‍ය ප්‍රතිපදාවක් අපි සියලු දෙනාම ශ්‍රාවකයන් හැටියට අපි රැස් කරගන්න තිබුණා. ඉතින් මේ රැස් කරගත්තු සියලු පුණ්‍ය ධර්මයන් පළමුවෙන් පින්කමට දෙවියන්ට අනුමෝදන් කරමු අනුමෝදන් වෙත්වා ඒ වගේම අනුරාධියස්තන්ට අනුමෝදන් කරමු අනුමෝදන් වෙත්වා විශේෂයෙන් අපවත් යොදලා අති පූජනීය කටකරුණ ඥානන් ස්වාමීන් වහන්සේට දරාගෙන කුසල ධම්ම ස්වාමීන් වහන්සේ නිවිෂණ කියන මේ සියලු පින් උපකාරයක් වේවා මගේ ගුරු දේවයන් වහන්සේට උපාධ්‍යයන් වහන්සේට උතුම් දහමින් සැනසෙන්න මේ සියලු පින් උපකාරයක් වේවා ලෝක සාසනය සුරකින්න දහම ඉස්මතු කරන මහ ඇතිවරයන්න් වහන්සේලාටත් මේ පින් අනුමෝදන් වේවා ඒ වගේම ශ්‍රවණ සිසිල් සාකච්ඡාව මෙහෙවන දලුවත් මහත්මයාට එවැගේම මේ ශ්‍රවණය කරන ඔබ සෑම සියලු දෙනාට මේ සදහමාව යොමු කර බරවි කොග්ගලගේ මහත්මයා නිරන්තරයෙන් අපට උපකාර කරන නිහාල් රොබසිංහ මහත්මයා නායක මුදාපරිතුමා ආදී සෑම සියලු දෙනාට මේ ධර්ම ප්‍රචාරය කරන සියලු දෙනාටම ශ්‍රවණය කර ඔබ සමටත් උතුම් දහමින් සැනසෙන්න මේ සියලු පින් උපකාරයක් වේවා සියලු දෙනාට සිරුවන් සරණයි